අපි හැමදාම ඒ දවසේ වැඩ කටයුත්ත නිමා වශයෙන් මේ දේශනාව තමයි කාලසටහනේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් අද අපි ඉන්නේ තුන්වෙනි දවසේ තුන්වෙනි දේශනාව. අපි මුලින්ම තීන්දුව කරගත්ත විදිහට මේක දේශනා මාලාවක් විදිහටයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මාලාව සඳහා පොදු මාත්‍රකාව වශයෙන් ධර්ම භවයේ වශයෙන් කච්චනීය සූත්‍රයයි සඳහන් කරලා තියෙන ඉතිරිපත් කරගත්තා. කජ්ජනේ කියලා කියන්නේ කාදමනවා කියන වගේ අදහසක් මේ වචනේ තියෙන. මේ සූත්‍රය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයේ සඳහන් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ වේදනා පංච ඛණ්ඩ සංයුත්තේ කජ්ජනීය වග්ගයේ මේක සඳහන් වෙලා තියෙනවා. මේකේ සඳහන් වෙන්නේ මේ පංචස්කන්ධය නැත්නම් කෙටියෙන් සඳහන් කරන මේ දුක් ගොඩ දැක්වීම සඳහා සරුවචනාංශයේ පින්ඩාර්ථ වශයෙන් පිටු කරලා පෙන්වන මේ පංචස්කන්ධය පිළිබඳ විවිධ දේශනා තමයි මේ ඛණ්ඩ සංයුත්තයේයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒක තමයි මේ කජනීය සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒකෙදී සරුවචනාංශයේ මේ පංචස්කන්ධය අතීත පංචස්කන්ධත් එක්ක ගලපීමක් තමයි කරලා අපිට සංවේගය පහළ කරවලා දෙනවා. වර්තමානයේ සහ අතීතයේ දෙක අතර තියෙන ගැළපීමෙන් වර්තමානයේ ප්‍රත්‍යක්ෂ ධර්මත් අතීතයේ වශයෙන් තියෙන අන්වේ ඥාන නැත්තම් ණය විපස්සනා ක්‍රම තර්ක ඥාන අනුව මේ දෙක ගැළපීමෙන් අපිට එක විදිහක නිදහස් මාර්ගයක් ඒ වගේම සංසාර සංවේගයක් බයක් ඇති කරලා එයින් කුසල ඡන්දයක් ඇති කරන්නයි බැලු බැලමට මේ සූත්‍රෙ පේන්න තියෙන්නේ. ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ ශාසනයේ යන්තරමන බ්‍රාහ්මණයෙක් ඒ අතීතය අනුව යෑම නිසා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන පෙරවිසු කඳ පිළිවෙත දන්නා ඥාණය ඥාණයෙන් පෙර හිතු ගත කළ ආකාර අතීත ආත්ම දකිනවනම් දකින්න තාක් දකින්නේ පංචස්කන්ධය තමයි ඕ ඊට සම්බන්ධ දෙයක්. ඊට පස්සේ ඒ ඒ ප්‍රකාශ ප්‍රකාශ කරලා සර්වචනාංශේ සඳහන් කරනවා ඒ එක එක ස්කන්ධ පිළිබඳව රූපය රූපේ කියලා විඳව අත්දකින්න නම් වර්තමානයේ හෝ අතීතයේ ඒ රූපයාගේ තියෙන රුප්පණ ගතිය කියන එක. රුප්පණ කියන්නේ කුප්පණ ගැටෙන දුක් දෙන සැලෙන தত্ত্ব. ඉද්දෙන තුවාලයක් වගේ. ඉතින් ඒක අපිට භාවනා කරනකොට විනාඩි 15ක් 20ක් වාඩි වෙලා ඉන්නකොට ඒ ඇඟේ දැනෙන මේ වේදනාව නැත්තම් මේ තුවාලයක් වාගේ මේක එක විදිහක තියන්න බැරි ගතියෙන් මේ රූප ධර්මයාගේ තියෙන ඉද්දෙන ගතිය, සැලෙන ගතිය, කුප්පණ ගතිය, ගැටෙන ගතිය, දුක පිනිස කවතින ගතිය තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ රූප ධර්මයාගේ කියන්නේ මේ පංචස්කන්ධයේ වශයෙන් ගන්නකොට රූපස්කන්ධයේ මේ ඇහ කන දිව නාසය කය කියලා දක්වන මේ කොටස් වල තියෙන මේ ඉසුඹුලන්නවත් ඉඩක් නොදී පෙළන ගතිය. නැත්තම් දවන ගතිය, තවන ගතිය භාවනා කරන කෙනාට මග ඇරවලා යන්න බැරි විදිහට පේන්න පටන් ගන්නවා. මේ මග අරව ගන්න බැරි නිසායි අපි මේ සීලක සමාදන් කරලා වෙන පිරිසක් මැද නතර කරලා ඇස් දෙක වහලා ඔන්න පෙන්නලා දෙනවා වාඩි වෙනකොට මෙන්න මේකයි රූපස්කන්ධය කියන්නේ කියලා. ඉතින් මේ මිනිස්යාට අර අහුවෙච්ච ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ බෙල්ලක ගහනකන් නැගිටින්න විදියකුත් නැහැ. සිල්වන්ත නිසා කේන්ද්‍රී ගාණ්ඩ විදියකුත් නැහැ. පුදුම දඩේකට නිකන් දඬු කඳේ තියලා ගැහුවා වගේ තමයි. ඉතින් මේක තමයි රූපණ ගතිය කියලා කියන්නේ ඉද්දෙන ගතිය කියලා කියන්නේ මේක තමයි සැලෙන ගතිය. මේක තමයි ගැටෙන ගතිය, තවන ගතිය, ශෝක කරන ගතිය, කුප්පණ ගතිය. ඉතින් සරුවත් සංසේ සඳහන් කර තියෙනවා යම් කිසි කෙනෙක් මේ රූපය මේ විදිහට මගාරව ගන්න බැරුව පැනලා යන දෙයක් නැතුව මේකටම මුහුණ දාලා මේ දකින්නකොට මේ රූපය පිළිබඳ යම් හැඟීමක් කරන නැද්දකින් මේක තියෙන නිසා මේ වදී කියලා හිතෙනවා නම් අතීතයේ බැලුවත් ඔච්චර තමයි. පෙරවිසු කඳ පිළිවෙත බැලුවත් පේන තියෙන ඔන වගේ දුක් ගොඩක් තමයි පේන තියෙන එකෙන් ඉස්පාසුවක් නම් නිවනක් නම් නැහැ. නමුත් ඒ ඒ කාලෙත් තිබුණා දැන්ටත් තියෙනවා. ඉතින් අතීතයේ බලන්න පුළුවන් නම් ඒක ලොකු ආශ්චර්යයක් වටිනා දෙයක් කියනම සරුවචාන් සඳහන් කර දෙනවා දැක්කොත් දකින්න තියෙන මේ දැන් දකින්න ටිකම තමයි මොන්නම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ රූපවල પરම්පරාවක් නැහැ රූපවල පරිණාමයක් පුනරුත්පත්තියක් නැහැ ඒව හැමදාම එක න්‍යාය ධර්මයක වැඩ කරන්නේ අපි ඒ හිතපු ආත්මේ මොනවදෝ කොටසක් ගන්න එක මම මාගේ කියාගත්තා ඒකත් එදත් වැඩ කෙරුවේ රූප ධර්ම න්‍යාය ධර්මයක් හැටියටයි අද මේ තියාගෙන ඉන්න පංචස්කන්ධයේ ඇහ කන දිවනාසය කය කියන කොටස් වල මේ පෙළෙන ගතිය අදත් ඒ එදා තිබුණු රූප ස්වභාවයමයි. ඒ වගේ කිසියම් වයසට යamakවත් මේ මේ ඥානි මිනිසෙකුට පිරිමි මිනිසෙකුට කියලා වෙනසක සැලකිල්ලක් බාලෙක් තරුණෙක් මහල්ලෙක් කියලා වෙනසක සැලසිල්ලක් ඇත්තේ නෑ. එව්වාන හැමදාම එහෙම තමයි. මට මතකයි මම නිල්ලඹ භාවනා කරන කාලේ මේ මේ වාගේ මනස්කාරයක් ආව මානසිකාරයක් තනියම මට කල්පනා වුණා ඉස්ලාම දවසේ ජීවිතේ පුංචි කාලෙක මොනවාක්ක් කලවම් වෙච්ච නැත්නම් ලැටි ලුණු කෑල් ලුණු ඇටයක් දිවේ තියාගත්තට පස්සේ අපි මේක මේ ඇඹුල් නෙවෙයි චිත්ත නෙවෙයි පැංගිරි නෙවෙයි පැණිදහ නෙවෙයි මිරිසර නෙවෙයි ලුණු මේ තමයි ලුණු රහ කියලා අපි අනුන් දෙකකින් වෙන් කරගෙන හඳුනාගත්ත අතීතම මතකේ අපි ස්මරණය කරලා බැලුවොත් ඊපස්සේ දැන් දිව දික් කළ ලුණු ඇටයක් තිබ්බොත් දිවේ එදා ලැබිච්ච ලුණු රසයයි අද ලැබිච්ච ලුණු රසය අතර වෙනසක් තියෙනවා කියන්නේ. සුද්ධ ලුණු නම් මොනම වෙනසක්වත් නැහැ. හැබැයි මම වයසට ගියයි කියලා මට හිතෙනවා. එදා බල්ලි වෙලා පුංචි කාලේ බැලුවා දැන් වයසයි කියන නමුත් ලුණු රසයේ වයසට යamak වෙලා නැහැ. ඒක ඉදත් එහෙමයි. දැන් මම පිරිමි එක් වශයෙන් මම කටේ තියෙනවා මම ගෑනු කෙනෙක්ගේ කටේ තිබ්බට පස්සේ මට හිතා ගන්න පුළුවන් මේ ගෑනු කෙනෙක් නිසා මෙයාට වෙනස් රසයක් මේකෙයි කියලා. ඒක හිතන්න දැනන්නේ එයාලත් ඒ රසෙම තමයි. අබෞද්ධයෙකුට තියෙනවා. කයි කණා කටේ තිබ්බත් මේ ලුණු රසයේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ කිසිම කෙනෙකුට වෙනස් කළ සලකන්නේ නැහැ වයසට යන්නේ නැහැ ස්ථාන අනුව වෙනසක් නෑ ලුණු ලුණුම තමයි. නමුත් අපි හිතනවා මං එදා විඳපු ලුණු රස විඳනකොට පොඩි දරුවෙක් දැන් ලොකු දරුවෙක් කියලා. නමුත් ඒ විඳපු විඳවිල විඳවිල්ලෙත් ඇත්තටම වයසක් ගිහිල්ලා නෑ එදා තාලෙටම දැන් වර්තමානව විඳින්න පුළුවන්. නමුත් මේ කොච්චර සෙල්ලම් කරුවක්වත් හිත කියනවා එදාට වැඩිය දැන් වයසට ගිහිල්ලයි කියලා සංඥාවෙන් අපිව මේ හොල්මන් හොඳුමාඳු කරාට ලුණු ඇටේවත් ඒක විඳපු විඳවීමෙන්වත් කාලය සහ දේශයේ අදුවෙන් කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක තමයි ਸਰුවත්ඥාන්සේ මතක් කරන්නේ මේ ආත්මයේ තියෙන මේ දුක් දෙන ශරීර කය එහෙම නැත්නම් මේ රූප ඕකමයි පෙර ආත්මයකට ගියා. ඒක නෑ මේ ආත්මේ මාරුණයි කියලා මොනම දෙයකින්වත් මේ රූප ධර්මයාගේ මේවට කියන ධර්මතා කියලා සබහවන් ධාරේතිති ධම්මතා කියලා තමයි අටුවාචාර්යන් වහන්සේලා මේකට අර්ථකථන දෙන්නේ තමන්ගේ ස්වභාවය දරනවා යා. මේ ඥානු කෙනෙක්ගේ මම ඇඟේ ඉන්නේ මම, මේ පිරිමි කෙනෙක්ගේ ඇඟේ ඉන්නේ මම, බුදුහාමුදුරන්ගේ ඇඟේ ඉන්නේ මම, දේවදත්තගේ ඇඟේ ඉන්නේ මම, යේසුස් වහන්සේගේ ඇඟේ ඉන්නේ කියලා රූප ධර්මයාගේ නෑ කිසි තේත්ම මායින් කරලා ගතිය. නමුත් ඒක අඳුරන්නේ නැති පෘ탁ඥයා හිතන මේ ආත්මේ රූප වගේ නෙමෙයි ගිය ආත්මේ රූප වෙනස් වෙන්නේ නැති ඊට ඉස්සලා ආත්ම වෙනස් වෙන්නේ නැති කියලා ඉව්වගේ අලගිය මුල ගිය ඔය හිටියට සරුවත්යන් සඳහන් කරනවා එදත් රූපේ කිරුවේ කුප්පන දෙයි ඉද්දන දෙයි රුප්පන දෙයි ගැටෙනයයි ගැටීමයි පශ්චාත්තාපය අදත් රූපේ කරන්නේ කුප්පන ගතියයි රුප්පන ගතියයි ඉද්දන ගතියයි ගැටෙන ගතියයි පශ්චාත්තාපය ඉතින් මේකනම් මේ රූප ධර්මයාගේ ස්වરૂපය මේ රූප ධර්මයක් කරන්නේ Tamange වර්තමාන මොහොත කාලාන එක තමයි. වද දෙනවා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. කනවා. ඉස්පාසුින්ද කියන්නේ ඉසුඹුලන්ට ඉඩක් තියන්නේ. ඒ හොඳට මේක තේරෙන්නේ අර කයට වේදනා දැනෙන වෙලාවේදී මොන්න තරම් මයිලක් මයිලක් ගානේ මේ ඇඟ ලුණු දෙහි දැම්මා වගේ. මඩ පුවක් ගෙඩිය වගේ. පුදුම විදියට වද දෙනවා. එතකොට අපිට ඒ වෙලාවට හිතෙනවා මේ මොකක් හරි අමාරුවක් නිසා වෙන්නේ නැති නැත්තම් නැගිටලා ගියොත් මේක නැති වෙයි. එහෙම නැත්තම් මේ භාවනා කරන්න ආපු නිසා මේක ආවේ කියලා අපි විවිධ කාරණා හේතු දුන්නට බැලුවොත් නම් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඕක තමයි දකින්න තියෙන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ නිතර බලමින් ඉන්න දේ. මේ රූපයගේ තියෙන රූපණ ගතිය. මේ ස්වභාවය එයා දරනවා. උදේටත් එච්චරයි දවල්ටත් එච්චරයි රූපවල නෑ එහෙම වෙනස්කමක්. අන්නේ එහෙමනම් මේ රූපය මෙහෙම කනවනම් අපිව කාදමනවනම් අපිට වද දෙනවා නම් අතීතයේ ස්මරණ කරන කෙනාට ඇතිවෙච්ච අතීත රූපයක් මේ ධර්මමටම අපිව කාලා දාලා තියෙනවා. අපි කියලා කියන්නේ ආත්මයයි ගන්නා ගතිය. මගේ කියා ගන්නා කෙනාව තමයි කන්නේ රූපේ. ඒක යා විශේෂයෙන් කරලා දෙන දඬුවන්නේ මේ රූපේ හැටි. අන්න එහෙව් වද දෙන කන. එහෙම නැත්නම් ඉද්දන කුප්පන ගැටෙන දෙයක් තමයි මම මාගේ කියාගෙන මේ රූප ප්‍රමාණ කරගෙන අපි ලස්සන රූපයක් කුස රූපයක් කළු රූපයක් ගෑනු රූපයක් පිළිම රූපයක් පැවිදි රූපයක් කියාගෙන මේක අල්ල බදා ගන්න හදන්නේ මේක මේ තමාව අල්ලපු අල්ලපු දෙනා කන කජ්ජනීය වූ රූපීය තත්‍යක් කියන එකයි ਸਰවඥාන්සේ පෙන්වන්නේ. ඒක නිසා අද අපි අම්මාකාර ක්‍රමේ රූපයෙන් වද විඳිනවනම් ඕකම තමයි අතීත දිගේ කොච්චර ඉස්සරහට ගියා. එහෙව්නම් ඒක එහෙමනම් සරුවචනාංශේ මතක් කරනවා මේ විදිහට විපරිණාමයකට ලක් වෙන විපරිණාමේ නිසාම ඉසුඹුලන්න ඉඩ නොදී හුස්මක් ගන්න ඉඩ නොදී චිත්තක්ෂණයක් අත නැර උදේ සිට දක්වම මේ පෙළෙන රූපය මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරන්නයි කියන එක විතරයි බුදුහාමුදුරුවෝ කරන යෝජනාව. මේක මමය මාගේ ආත්මය කියලා කියනවනම් මේ රූපය මගේ කියලා ඔය ආත්මය කියලා කියන්නේ ඉද්දෙන ගතියට තවන ගතියට පෙළෙන ගතියට ගැටෙන ගතියට ශෝක පරිදේව ගතියට ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කියන එක කවුරුත් කියලා බලපෑපු දෙයක් නෙමෙයි අපේ මේ ඇබ්බැහිය නිසා සංසාරගත ගතිය නිසා ආශ්‍රව ධර්ම නිසා මේ රූපය මගේ කියාගත්තාම මේ කියලා ගන්නේ අපිව තවන, පෙළන, දවන රූපස්කන්ධයක් කියලා. ඒ රූපස්කන්ධයත් අතීත වශයෙන් වේවා වර්තමාන වශයෙන් වේවා මේ අපි ලෝකේ තියෙන තාක් රූප නෙවෙයි මේ කතා කරන්නේ අපේ ඇහැට කනට නාසයට දිවට කයට ගොදුරු වෙච්ච කොටස පමණයි ඒක තමයි අපි ධර්ම සාකච්ඡාලාදී මතක් කරගත්තේ ඒ ටික මේ තරම් තවනවා නම් පෙළනවා නම් අපි හොඳයි ලක්ෂණයි මගේ කිට්ටුවන්තයි ප්‍රියයි කියලා ලං කරගත්ත දේනේ අපි ළඟ දැන් තියෙන්නේ. ඒක මෙහෙම තවනවා නම් මෙහෙම පෙළනවා නම් මෙහෙම ගැටෙනවා නම් මෙහෙම ඉද්දෙනවා නම් මෙහෙම කුප්පනවා නම් සියලුව රූප මගේ කියාගත්තොත් කොච්චරක් ඉද්දයිද කොච්චරක් තැලෙයිද සැලෙයි කියලා. ඒ නිකන් මේකට උපමාවක් වශයෙන් සරුවචනාංශ කරපු ප්‍රයෝගයක් මතක් කරලා දෙන්න මම කැමතියි. විශාකාම හොබස්කාව කියලා කියන්නේ දරුවන් 20ක් හිටපු අම්මකේ. පිරිමි කොල්ලෝ 10යි කෙල්ලෝ 10යි. මේ සෑම දරුවන්ටම දරුවෝ හිටපු නිසා විශාල පැටවුරාණක් කියන කිකිලියක් වාගේ දරුවෝ මුණුබුරෝ තියාගෙන හැම වෙලාවෙම සෝවාන් වෙච්ච ආර්ය උත්තමාවෙක් ගැන මම කතා කරන්නේ. ඒ දරුවන්ගේ කටයුතු කරලා තිනවා කිසිම වෙහෙසක් නැහැ පුදුමාකාර දිරියමාවක්. ඉතින් මේ මිනිබිරියක් ඉඳලා කියනවා හරිම හුරතල්. හරිම අත්තමත් එක්ක නිතරම සන්තෝෂෙන් හුරතල් කරගෙන ඉන්නවා අත්තමට මිනිබිරි නැතුව බෑ මිනිබිරිට අත්තම නැතුව. අනේ ඔහොම ඉඳද්දි මේ මිනිබිරි මැරලා ගියා. බොහෝම සෙල්ලම් කරන වයසේ මැරලා ගියා. මැරලා ගියාම මේ සෝවාන් වුණාට මොකද? අම්මලා දන්නවනේ සංයෝජන ධර්ම 10කටත් වැඩිය තියෙනවනේ අම්මලාට දරුවන්ට අනේ හරියට අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් අරගත්තට දැන් කාලේ වගේ පාන්සකුලිට වඩන්නේ කියලා බුදුහාමුදුරන් කියලා නැහැ. මිනිහ වලලා අපව යන ගමන් පන්සලට කොට වෙලා තිනවා ගිහිල් වෙලා තින් මූණ අට කරගෙන බුදුහාමුදුර දිහා බලාගෙන ඉන්නවා. බුදුහාමුදුර ආයතන මොකද විසාකා? ඊට පස්සේ කෝරණී ස්වාමීන් වහන්සේ මට දරුවොත් හිටියා දරුවනි දරුවොත් හිටියා මේ තරම් හොරතල් කෙල්ලෙක් හිටියේ නැහැ. බුදුමාකාර හොරතල් ඒ දරුවා මලක්. ඉතින් කියලා තියෙනවා මේ සංස්කාර ධර්ම අනිත්‍ය බව දන්නවා ස්වාමීන් වහන්සේ දැනගත්තට මේ දරුවගේ අභාවය මට දරා ගන්න බෑ. ඒක අර වසන් ගන්න දෙයක් නෑ විසාකාවට බුදුරජාණන් වහන්සේ දෙකුත් නෑ. ඒ නිසා බුදුරජාණන්සේ කතා කරලා වළු දැන් උඹ වා දරුවා නම කෙනෙක්. මේ හැබත් නුවර කොච්චර සෙනග ඉන්නවද කියලා. ඊට පස්සේ කවලු 8 කෝටියක් ජනතාව ඉන්නවා. ලංකාවට දැන් ඉන්නේ 2 කෝටියයි දුක. 8 කෝටියක් ජනතාව ඉන්නවා. ඊට පස්සේ මේ උඹේ මන් දන්නවා තියෙන මේ පළල් හිත මේ 8 කෝටියම ජනතාව නම් ඔක්කොම උඹේ දරුවෝ නම් උඹ ඒත් බාර ගන්නවා කියලා. ස්වාමීන් වහන්සේ 8 කෝටියක් මට මදි කිව්වා. ඒ තරම් දරුවෝ හිටියත් මට එපා වෙන්නේ මම මේ සියල්ලම මගේ දරුවෝ විදිහට සලකන තමයි කටයුතු කරන්නේ. ඒසලු 8 කෝටියම දරුවෝ නම් ওই වගේ මිනිබිරියෝ කී දෙනෙක් දිනපතා මැරෙන්න පටන් ගන්නවා. එකෙක් මැරිලා උඹ යඬන්නේ 8 කෝටියක් හිටන බෑ හැමතම මිනිවලම වැටි වැටි අඬ අඬ ඉන්නේ. ඒ නිසා අපි වැඩි කරගන්නවා කියලා මේ ඇහැ කන ජීවනාශයේ කය කියන එක හෝ නැත්නම් අපි මේ මනාපයි කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ සුඛෝපභෝගී දේවල් ලංකර ගන්නෙම ඉද්දෙන ගතියක් ලංකර ගන්නෙම කුප්පන ගතියක් ලංකර ගන්නෙම ගැටෙන ගතියක් ලංකර ගන්නෙම කන කාදාන දෙයක් අතීතෙත් ඔය සෙල්ලමයි මේ අදත් මෙහෙමයි මෙය ඇති කියලා සරුවත් යන සඳහන් කරන ඉස්සරහා රූප ගැන කතා කරනකොට ප්‍රයෝජනීය සලකලා ඕනේ ටික පාවිච්චි කරන්නේ වැඩි ලං කරගත්තොත් ලං කරගත්ත ප්‍රමාණයට කාදමනවා. අතහරින එක ඉතාමත්ම අමාරුයි මොකද අපි ලං කරගෙන ඉන්නේ අපේ හොඳම ප්‍රිය වස්තු. නමුත් පියතෝ ජායති සෝකෝ ඕකෙමයි දුක ඉන්නේ ඕකමයි රුප්පණ ගතිය ඇති කරන්නේ. ඒව අපි කොච්චර යකඩ සීප්පුවක දාලා වහලා තිබ්බත් කරඬුවක් ඇතුලේ තැම්පත් කරලා තිබුණත් මේවා පරිණාමයටපත් වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වෙන්න වෙන්න වෙන්න ඒ වැඩියෙන් බඩු තියෙන එකනට වැඩියෙන් නඩත්තු වියදම වැඩි. ඒක නිසා රූප පිළිබඳව අනාගතය ගැන සැලකනට තද බල සුඛෝපභෝගිත යන්න එපා. එතකොට ගොඩාක් වස්තු වැඩි වෙන්න වැඩි වෙන්න නඩත්තු ගාස්තු වැඩි නැත්තම් රූපණ කුප්පණ ගතිය වැඩි අත්තිකිලමතාන යෝගයට යන්නත් එපා. එතකොට මේ ශරීරය නඩත්තු කරන මේ නිසා මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රයෝජනීය සලකනවා කියන එක තමයි බුදුආමරගේ වචනේ. අතිශෝක්තියට යන්න එපා අන්ත දුක් දෙන්නත් එපා කායට මධ්‍යම ප්‍රතිපදාව යන්න අනාගතය ගැන සැලසුම් කරනකොට මේ රූප මේ පංචස්කන්ධයේ කියන ඇහ කන දිව නාසය හෝ එහි යමක් එහිට කිට්ටු වෙලා ඇත්තා වූ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් ගැන හෝ ඕනාට වැඩිය බෙදාගෙන කනවා නම් ඒක ඉතින් පෘ탁ජන කමේ තියෙන තකතිරු කමේ තියෙන මෝඩ කමේ තියෙන අන්ධකාර කමේ තියෙන ගතියක් මිස බුදුරජාණන්සේ පැහැදිලිවම පෙන්නලා දෙනවා අවශ්‍ය ප්‍රමාණය සලකලා කරන්න අතිශෝක්තියට යන්න එපා සුඛෝභෝගීත්වයට යන්න එපා කියන. ඉතින් මේක තමයි ආර්ථික විද්‍යාඥයන්ට දෙන තියෙන පණිවිඩය. බුදුහාමරෝ දීලා තියෙන භෞතික විද්‍යාඥයන්ට දෙන තියෙන පණිවිඩය. අපිට මේ අනුව නිතරම ප්‍රතිසද්ද කරගන්න වෙනවා. මේ දේවල් අපි මේ කිට්ටු කරගත්තට මේව ඔක්කොම මේ සැප පිණිස පිළිහිටවනවද නැත්නම් මේව ඇත්තටම අපිව ඒව නඩත්තු කර ගැනීම නඩත්තු කිරීමේ දාශයෙන් බවට පත් කර ගන්නවද දාශෙන් බාරපත් කරන්නේ අපිටව නැති බැරි වෙනකොට. නැතුව බැරි වෙනකොට. ඉතින් ඒ නිසා වස්තු කොච්චර තිබුණත් කමන්නේ තමයි බැඳෙන්නේ නැතුව ඉන්නවනම් ලොකු බේරුමක් තියෙනවා. නමුත් නොබැඳී ඉන්න අමාරුයි ලං කරගත්තට පස්සේ. ඉතින් මේ ටික තමයි රූපය පිළිබඳව සර්වත්‍යංශ දේශනා කළ තියෙන දේ. අද මම හිතුවේ දවසේ මාතෘකාව විදියට ඊගාට තියෙන වේදනාස්කන්ධය ගැන කතා කරන්නයි. ඒකයි අර මුලින් මාතෘකාවසෙන් තියාගත්ත pāli පාක්මාලාවේ සඳහන් කරන්නේ කිංච බික්කවේ වේදනං වදායි වදේශී මේ වදේත මහණෙනි වේදනා කියන්නේ මොනවද? මේ රූප කියලා කියන්නේ භෞතික වස්තුනේ. මැනිය හැකි, කිරිය හැකි, සටහන් සහ ආකාර තියෙන දේ. ඒකෙන් ඔය රූප කියන අපි තේරුම් අරගත්තා ඇහැට පේන රූප කියලා වර්ණ රූපයක් අරගන්නවා කනට ඇහෙන ශබ්දෝටත් කියන්නේ ශබ්ද රූප කියලා. නාසයට දැනෙන ගන්ධරත් තියෙන ගන්ධ රූප කියලා. දිවට දැනෙන රසත් දැනෙන රස රූප. කයට දැනෙන පහද කියන්නේ පොට්ටබ රූප ඒකෙන් මේ සද්ද රූප, ගන්ධ රූප, රස රූප වගේ දේවල් පේන්නේ. එන්න තානි දසරයි. පේන්නේ වර්ණ රූපේ විතරයි. නිසා මේ රූප කියන වචනේ අපි මේ සාමාන්‍ය භාවිතා කරන රූපත් ගන්න ඕන නැත්නම් භෞතිකත්වය. කුප්පන ගතිය, කුප්පන ගතිය, සැලෙන ගතිය, එව නැත්නම් ගැටෙන ගතිය, තවන ගතිය තමයි මේ රූප කියලා කියන්නේ. මේව වැටෙනවා නාම රූප කියලා මුළු සංස්කාර පද්ධතිය දෙකට කරනකොට රූපස්කන්ධයට. අනික් හරියට කියනවා අරූප කිය. රූප නොවන ගතිය කොහොමඩක්වත් අනිදස්සනයි. මොනම විදියකින්වත් දකින්න බෑ. නමුත් නෑ කියන්න බෑ. අන්න ඒ නාමස්කන්ධය තමයි මේ වේදනා සංඥා සංඛාර විඥාන කියලා හතරකට කඩලා තියෙන එක. දන්නේ නැත්නම් දැනගන්න ඕනේ, දන්න මොකන්ද කියලා ඕක දෙන්නේ දන්නේ. මෙන්න මේ නාම රූපස්කන්ධයේ ඉඳලා නාම කියන මේ බොහොම සියුම් ධර්මයේ අතගාලා බලන්න බැරි දේහයට බහිනකොට ඉස්සල්ලාම හම්බ වෙන්නේ නාමස්කන්ධය ඉස්සල්ලාටම හම්බ වෙන්නේ වේදනාස්කන්ධය. මේ වේදනා කඳක්, වේදනා සාගරයක්. ඉතින් අර රූප දැකලා ඒ රූප වල තියෙන ධාතු ස්වභාව උදාහරණයක් වශයෙන් කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාසය ආනාපාන සතිය නැත්තම් සක්මන භාවනා කරන කෙනෙක් යම් ආකාරයකින් ඒ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස් වෙන්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ වෙනස් වෙන්නේ කොහොමද කියන තරමට ඉතාම සූක්ෂම ඉතාම සියුම්ම මේක මූණට මූණ දාලා අල්ලගෙන විස්තර බලන්න ගියොත් මේ ආශ්වාසය මට මෙහෙම වැටෙන්නේ ප්‍රශ්වාසය මට මෙහෙම වැටෙන්නේ කියන්නේ යනකොටම විස්තර කරන්න වෙන්නේ එකම ක්‍රමයකටමයි ධාතු මනසකාරය තුලින් පමණයි. එතකම්ම කර්මස්ථානාචාරවරය එලවලා එලවලා එලවලා එලවලා කියලා කියනවා කොහොමද ආස්වාසය වැටෙන්නේ කොහොමද ප්‍රස්වාසය වැටෙන්නේ කොහොමද ආස්වාද ප්‍රස්වාසය වෙනස් වෙන්නේ අහනකොට අහනකොට අහනකොට තමයි නොදැනීම මේක කියන්න වෙන්නේ මට ආස්වාසය වැටෙන්නේ උණු සිසිලසක් විදිහට ප්‍රස්වාසය උණුසුමක් විදිහට ආස්වාසයේ පිරිමැදීමක් විදිහට ඉහළට පිරිමැදෙන ප්‍රස්වාසය පහළට පිරිමැදෙන ආස්වාසය තුල කම්පන චංචල වෙන ප්‍රස්වාසය බොහෝ සාන්තව සියුම් යනවා කියලා මේ නොදැනුවත්වම අපි කතා කරන්නේ ධාතු මනසිකාරය හරහා තමයි. මේ ධාතු මනසිකාරය දකින්න නම් ඒ අරමුණ එකින් හරියටම මුණ මුණ දාලා අල්ලගෙන ඒකෙමයි නිවන තියෙන්නේ. ඒකම මම කර කරන්න ඕනේ. ඒකටම කුසල ඡන්දයෙන් බලන්න ඕනේ කියලා මේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන්, කමඨාන් සුදු කිරීම මාර්ගයෙන් අපි අදහස පිරිසුදු කරගන්න. මේ පිරිසුදු කරගන්න ගන්න ගන්න ගන්න ගන්න වැඩෙන ධර්ම වලට වලින් ප්‍රධාන වශයෙන් මතක තියාගන්න මේ සතිය තමයි ඉතාමත්ම වැදගත් මේ සතිය තමයි <clears throat> මතුවෙන මතුවෙන අරමුණට හිත එළඹව තබන යොමු කරවන ආන්නේ යොමු කරන සතිය එන එන ආස්වාසයට එන එන ප්‍රාස්වාසයට දිගට දිගට මෙහෙවනවන අසත්‍ය මූලස්ථානයේ කරගෙන මූල ධර්මයේ කරගෙන නැත්නම් ආසන්න කාරණාව කරන සමාධිය වැඩෙනවා. මෙන්න මේ විදිහට ධාතු මනසිකාරයේ එක තප්පරයක් දෙකක් නැත්නම් විනාඩියක් දෙකක් පවත්නකොට ඒ යෝගාවචර නොදැනුවත්වම අර මූල කර්මස්ථානට අපි ගත්තොත් මෙතන ආනාපානිකම්කෝ ආනාපානට සමීපව බැලීමක් උත්සන්නව බැලීමක් ආසන්නව බැලීමක් දැන හෝ නොදැන සිද්ධ මේ තුල හිතේ එකලසක් ගොනුවක් වර්ධනයක් හීලාචා හීලා වීමක් සීලාචාර වීමක් එකලස් වීමක් සිදු වෙනවා මෙතන වෙන්නේ මොකයි කියලා බැලුවොත් මේ හිතේ චෛසික ධර්ම අපි සාමාන්‍යයෙන් ඔය කටපාඩම් කරන ලයිස්තුගත කරන කට්ටිය 52ක් දාලා තිනවා මේ චෛසික 52ක් තියෙනවායි කියලා අභිධර්මයේ සහ අටුවාවේ පිළිගන්න. 52 කෝකද චෛසික ටිකක් තියෙනවා. මෙන්න මේ චෛතසික නන්නත්තර වෙලා දහපතුරා වෙලා එක එකනාගේ චාරයට හැසිරෙමින් තියෙන්නේ පු탁ජන හිතේ. සත් සමාධ සතිය මේ ශ්‍රද්ධාව තිබුණට එක්ක ප්‍රඥාව නැහැ නැත්නම් ප්‍රඥාව තියෙන කරා සද්ධාව නැහැ. ඒ දෙන දෙපැත්ත රදිනවා. එලහරකයි මිහරකයි එකතු කරලා හාන්න ගත්තොත් එලහරකා කොයි වෙලාවෙ ගොඩටද මිහරකා මඩටද ඉතින් හාන්න අමාරු ඒ වගේ මේ චෛසික දෙකක් කවදාකවත් සමාන්තරව යන්නේ මේ සද්ධාව ඒ ප්‍රඥාව ඒ වාගේ වීරිය සමාධිය ඒ වාගේ ඉතින් ඊර්ෂ්‍යාව ක්‍රෝධමාන කියනවා එක පැත්තකට යනවා අනිත් එක අලෝභ අදෝස අමෝහ කියන අනිත් පැත්තට යනවා මේක ඇතුලේ තියෙන්නේ මේ පුදුමාකාර අවුලක් මේකට කිට්ටුවෙන් යන කතාවක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වා මේ ශිව දෙයියන්ගේ ශිව දෙයියෝ ඉන්න මාලිගාවේ ගෑරේජ් එකේ හරි කචල්. ඒ මොකද ශිව දෙයියෝ හරක ගෙනල්ලා ගාල් කරනවා. ඝන දෙයියෝ මීයා ගෙනල්ලා ගාල් කරනවා. කතරගම දෙයියෝ ඇවිල්ලා මොනරෙක් ගාල් කරනවා. ඒකට අර මොනරා ගිහලා මීයා අල්ලන්න හදනවා. ඉතින් සරස්වතිය ඇවිල්ලා තව එකනේ දාගන්න. ඉතින් ගෑරේජ් එකේ හැමදාම අවුල. මොකද මේ සත්තුන්ගේ කිසිම නැතිළු එකලාසයක්. ඉතින් ඒ වගේ තමයි අපෙත් ගෑරේජ් එක අරගෙන බැලුවොත් ඇතුලේ ඔය චෛසික ධර්ම සිව දෙයියන්ගේ ගෑරේජ් එක වගේ. එකාට එක නැහැ. මොකද ඔක්කොමලා තිරසන් සත්තු ටිකක් මේකේ ඉන්නේ. මෙන්න මේ එකම අරමුණට නැවත නැවත බලමින් ධාතු මනසිකාරයේ බලන තැනට යනකොට වෙන්නේ මෙව සමතේකටපත් වෙනවා. නනත්පාර අදහස් ප්‍රකාශ කරන ඇත්තෝ මේ සමිති සමාජයන් කියන්නේ ඌවනේ. නාන ප්‍රකාර අදාළ. ඉතින් මේ සභාපතික වැඩේ තියෙන මේ සමිතිය සමතේකටපත් කරන එකයි. ඔක්කොමලා එක දෙයක එක යෝජනාවට කැමැති කරව ගන්න. නැත්නම් වැඩි ඡන්දෙන් හරි කමන්න සමතේකටපත් කරනවා ඊගාව යෝජනාව කරන්න බෑ නැතු. සභාව හැමදාම කතා කර කර ඉදී සමතේකටපත් උන්නේ නැත්නම් එක යෝජනාවට අවුරුදු ගණන් යන. ඉතින් සභාපතිගේ යුතුයකම තමයි මේ සභාව සමතේකටපත් කරන හයේකේ කැමැති නම් කැමැති කරන නැත්නම් නැවතිගේ ඊගාව යෝජනාවට යා. ඒකෙත් අවුල. ඊට පස්සේ ඒක සමතේටපත් කරනවා. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙකේ මේ ධාතු මනසිකාරය කියන උණුසුම් ගති, සිසිලස ගති, කම්පන ගති දැක ගන්න තරමට හිත චීන කන්නාඩයක් දාලා බලන විදිහට බලනකොට වෙන්නේ මේවා සමතේකටපත් වෙනවා. ඉතින් මේක තමයි අපි සමාධිය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකට ආසන්න කාරණා තමයි සමත සතිය. අරමුණට එළඹ සිටිනවා. එනේ එනකොට ආස්වාස බලන, එනකොට ප්‍රසවාස බලනවා. එනකොට විතරක් නෙවෙයි. එනකොට සූදානම් වෙඳලා මේක කොහොමද මතුවෙන්නේ කියලා ආස්වාසේ මුලක් දැක ගන්නාසුළු විදිහට යොමු කරනවා. ප්‍රසවාසෙත් මුලක් දැක ගන්නා විදිහට යොමු කරනවා. යොමු කරනකොට මේකේ ඕන්න සත්‍ය සමාධියනකොට මේ මුල මැද විතරනේ අගත් සියුම් වේගණයක් ආස්වාසි. ප්‍රසවාසෙත් අගත් හරියට ආඳගේ වලිගය අල්ලගෙන ආඳා යන්න හරියාම වගේ හිමීට ගිවිලා ගිල නැති වෙලා. ඉතින් මේ විදිහට මේ සියුම් භාවය වැඩි කරන්න වැඩි කරන්න අපි මේකට කියනවා මේ භාවනාව හිත වඩනවා කියලා කියන්නේ මේක තමයි. ඉංග්‍රීසියෙන් කියන්නේ මයින්ඩ් කල්චර්. එහෙම නැත්නම් මෙඩිටේෂන්. ඉතින් ඒකෙදි සිංහල වචනේ තියෙන්නේ වඩනවා කියන වැඩෙනවයි කියලා කියන්නේ හිතේ සංවේදී භාවය වඩනවා. සතිය වඩනවා සමාධිය වඩනවා මෙන්න මේම සමාධිය වඩනකොට මේ රූප ධර්මයාගේ අර Nirodhaය ආස්වාසය ඇවිල්ලා හිමීට නැති වෙලා යනවා ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ ඊට පස්සේ ප්‍රස්වාසයත් ඇවිල්ලා ඕන නැති වෙලා යනවා කවදා හරි යෝගාවචරයා මේ ආස්වාසයේ මුලත් නෑ ආස්වාසයේ මැද කියන ගොරෝසු තැනත් මුල කියන භාවනාවෙන් දැකගත්ත අලුත් දර්ශනයත් මැදින් ඒ දෙක හරහා නැත්නම් ඒ දෙකෙන් ලැබිච්ච ආభాෂය තුලින් මේ ගෙවි යන පැත්ත දකින්න පටන් අරගත්තොත් ඇත්තටම යෝගාවචරයා එක එක ආස්වාසික එක එක ප්‍රස්වාසයේ ගෙවියම දකින්න තරම් දක්ෂ නැහැ. නමුත් පොදුවේ ආස්වාස ප්‍රස්වාස දෙක සංසිඳන බව දැක ගන්න තරම් තත්යකට එනවා. එතෙන්දී ඕනේ නම් මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳීගෙන යන වෙලාවේ ඕනේ නම් ඒ යෝගාවචරයට මට අනේ මේකේ මුලැමැදාක දැක ගන්න නැත්තම් කියලා හොඳට ඇත් දෙක පීදාලා බැලුවොත් මම මේ කියන්නේ මේ මාසස නෙවෙයි සති සමාධි දෙක හොඳට පේනවා ලාවට පටන් අරගෙන ලොකු වෙලා ආයේ ඒක නැතිලා යනවා. මෙන්න මේ විදිහේ ගෙවා දැමීම දකින්නකොට වෙන්නේ හිතේ සංවේදී භාවය වෙනකොට රූප ධර්මයන්ගේ ගෙවී දැමීම යනකොට අර කලින් කිව්වා වගේ කලබල වෙලා නිදිමත වෙලා ගෑස්සිලා පැද්දිලා වැනවිලා මේ කය සරුංගලයක නූල කඩලා ගියා වගේ ආණ්ඩු මට්ටු කරගන්න බැරි තැනකට එනවා. එසින්දි ලොකු පාවාදීමක් නැත්නම් කැපකිරීමක් දානයක් දෙන්න වෙනවා. මේ රූප ධර්ම අවබෝධ කරන්න කරන්න රූප ධර්ම පුංචි පුංචි කොටස් වලට කැඩෙන්න කැඩෙන්න යෝගේ ක්‍රියාකාරකම් කවදාකවත් මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක වැඩ කරන්නේ ධර්මතාවයකට අනුව වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට අනුව මට කරන්න පුළුවන් බලන එක විතරයි ඒත් හොඳ සීලයක ඉන්න ඕන. හොඳ උපදේශ පන්තියක් ලැබලා තියෙන්න ඕන. හොඳ ඊයේ දකපු දේ අදට ආදර්ශ කරන්න ඕන. ඔහොම යනකොට යනකොට ඒ ආස්වාද ප්‍රසවාසී රූප ධර්ම වල ඊටාම සියුම් මේ සුනුසුනු තත්යකටපත් කරලා දකින්න දකින්න දකින්න මේ රූපයාගේ ගෙවා දැමීම වෙනකොට පමණයි මේ හිත අරූපයා දැකගන්න සුදුසුකම් ලබන්නේ. රූප ගෙවන් කිරීමෙන් තමයි අරූපී දේවල් අපි දක්ගන්න සුදුසුකම් ලබන්නේ. වෙන විදිහට කියනවා නම් කායනපස්සන හොඳට උඩ කුඹුරේ වතුර පිටලා පල්ලෙහා කුඹුරට වැක්කිරෙනා වගේ භාජනයක් වතුර පිටලා කෝපේ වතුර පිටලා පීසෙද වතුර වැක්කිරෙනා වගේ කායනපස්සනා පිළිලා ඉතිරෙන ටිකට තමයි වේදනානුපස්සනාව කියන්නේ නැත්නම් රූප ධර්මයාගේ පරිචයේ දක්ෂතාවයේ සහ සියුම් භාවයේ මතින් තමයි නාම ධර්ම දක ගන්න හිතලා ඇස්ති වෙන්නේ. ඒත් ඉස්සල්ලාම දකින්නේ මේ ගොරෝසු වෙච්ච වේදනාස්කන්ධය කියන ධර්මය. ඉතින් සමහරු මුල ධර්මානුකූලව මේ ප්‍රශ්නේ මතුවෙනවා. කායानुපස්සනාවේ දක්ෂකමක් නැතුව වේදනානුපස්සනාවේ කෙලින්ම පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් එහා ගිය චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන් කියලා. දැන් මම මේ කියන විදිහට නම් බෑ. හැබැයි මට මේ බණ ඉවර කරන්න ඉස්සලා ඔප්පු කරලා පොරන්න වෙනවා ඒකත් පුළුවන්. නමුත් 1 2 3 4 ක්‍රමේ. එහෙම නැත්නම් ආනුපුබ්බී ක්‍රමේ. යනවනම් රූප ධර්ම වල හිත මෙහෙवला හිත කීකරු කරගෙන සතිය වඩාන සමාධිය වඩාන හැම පරියන්කේදී ඒ තුලින් මතුවෙන වේදනාදිගේ තමයි අපි වේදනානුපස්සනාවට යන්නේ ඒ වේදනාවට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා රූපයකමද්ද කිංච බික්කවේ රූපං වදාමි රූපතිදි බික්කවේ රූපං රූපේ තියෙන අර බහනෙනි රූපණ ගතිය කුප්පණ ගතිය සලන ගතිය තැවෙන ගතිය දවන ගතිය වේදේති इति අද මෙතන මේ අද තරණවාචුකාවේදී සර්වචන දාන ප්‍රශ්නේ තමයි කිංච බික්කවේ වේදනං වදේත මාන්නේ මොකද්ද මේ වේදනාව කියන්නේ වේදේති කෝ බික්කවේ තස්මා වේදෙන්ති වේදනාති. විඳින නිසයි මහන්නේ මේකට වේදනාව කියලා කියන්නේ. ඉතින් අර රූපය ගැන කියනකොටත් මම මතක් කරන්න උත්සාහ ගත්තා. දකින්න රූපේ සහ අනිකුත් ශබ්ද රූප ගන්ධ රූප ඇතුළේ සියල්ලම රූප කියන වචන දෙකේදී සිංහල භාෂාවේ පොඩි හුරස්පරයක් තියෙනවා. වේදනා කියනකොටත් අපිට හුරස්පරයක් තියෙනවා. අපි වේදනා කියන්නේ දුක්ඛ වේදනාවලට. නමුත් මෙතන බුදුහාමර වේදනා කියන්නේ විඳ විඳීම් වලට. සැප විඳීම් හෝ දුක් විඳීම් හෝ අදුක්කම සුඛ විඳීම් හෝ විඳීම් වලට නමුත් සිංහල භාෂාවේ වේදනා කියන එක අපි අරගෙන තියෙන බොහෝ විට මට වේදනයි කිව්වනම් දුක් වේදනාවක්. නමුත් ඒක ව්‍යවහාර භාෂාව මිස මේ බුදුහාමුදුරුවෝ දෙන්න හදන වේදේති කියන වචනේ නෙවෙයි. ඒ නිසා යෝගාවචරයක් කරනකොට ඉතින් අර විවහාර භාෂාවට පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කොල්ල දැනගන්න ඕනේ. මෙතන කියන්නේ විඳීම් ඊට පස්සේ අහනවා සරුවචන්සේ මේක පෙන්නන්නටම කිංච වේදේති මොකද්ද මේ විඳීම කියන්නේ? සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්කම සුඛම්පි වේදයන්. මේ සැප විඳීම දුක් විඳීම නොදුක් නොසුව විඳීම කියන එක තමයි මෙන්න මෙතන තමයි වේදේති කෝපික මේ වේදනා. ඉතින් අර කායනුපස්සනාවේ හොඳට අපි දවස් දෙකක් තුල කිව්වා වගේ ආනාපාන සතිය හොඳටම සිුම් වෙනකොට මේක මේ රූප ධර්ම ගෙවම් කරමින් කායනුපස්සනාව ගෙවම් කරමින් වේදනානුපස්සනාවට යනවා නැත්නම් අරූපී ධර්මටයි මේ යන්න හදන්නේ කියලා මේ වෙලාවේ සැලුණට නිදිමත ගතිය ආවට බය සැක පහළ වුණාට මේ භාවනාවේ දියුණුවක් තියෙනවා සති සමාධි කැඩලා නැහැ කියලා අපි හිතමු මේ යෝගාවචරය දක්ෂෝ ගියයි කියලා හැබැයි ගියාට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද මේ කයේ නියෝජනය කරන ආස්වාද ප්‍රසවාස ටික සංසිඳුණාට පස්සේ එතෙන්දී බයසක පහළ නොවි නින්දට නොවැටි හොඳ අවදි භාවයක් නඩත්තු කෙරුවොත් යෝගාවචරයා ගිහිල්ලා මුලිච්චි වෙන්නේ අර වාගේ සටහන් ආකාර තියෙන දෙයකට නෙවෙයි. ඒ වගේම මේ ගුරුත්වාකර්ෂණයට වගේ දෙයකට අහු වෙන දෙයකට නෙවෙයි හැබැයි හොඳ අවදියක් තියෙනවා. මේක විස්තර කිරීම සඳහා බටහිර ආය කියන්නේ කියන උත්සාහ කරනවා එතෙන්ද එනකන් ඒ කියන්නේ මේ විදිහට ආස්වාද ප්‍රසවාස සංසිඳනකන් අපිට ඇහැට පේන රූප වශයෙන් අත්දැකීම් තියෙනවා. භාවනා කරනකොට කන ශබ්ද වශයෙන් අත්දැකීම් තියෙනවා. නාසයට කඳට නැති වෙන්න පුළුවන්, කයට කටට කෙල රහ වගේ වණ දැනෙන්නත් ඉඩ තියෙනවා. කයට පහස දැනෙන නිසා අත්දැකීම් එන්නේ ඉඳුරන්ට බැඳිලා. මේ දකින්න මේ අහන මේ ගඳ බලන මේ රස බලන මේ පහස ලබනවා කියලා. නමුත් මේ රූප ධර්ම ගෙවම් කරාට පස්සේ එන අත්දැකීම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කියලා ඉඳුරකට හේතු කරන්න බෑ. හැබැයි හැම ඉඳුරයක්ම ඇහ කන දිව නාසය හරි අවදියෙන් බලන නිසා මේක whole body experience කියලා කියනවා. සමස්ත අත්දැකීමකට යනවා. මේ සමස්ත අත්දැකීම අපේ හිතට එච්චර හුරු දෙයක් නෙවෙයි. හිත හැම වෙලාවෙම විඥානේ හැම වෙලාවෙම එක්ක චක්ක විඥාන, එක්ක සෝත විඥාන, එක්ක ඝාන විඥාන, එක්ක කාය විඥාන, මන ජීවා විඥාන, මනෝ විඥාන වශයෙන් ගියේ එකනා දැන් ඒ ඇඟිලි පහ වෙනුවට මේ වලලු කරෙන් අල්ලගත්තා වගේ. මණික් කටුවෙන් අල්ලගත්තා වගේ. ඇඟිලි පහ බෙදෙන්න ඉස්සරලා තැනින් අල්ලගත්තා වගේ විඥානේ අපිට අහුවෙනවා අර චක්කු සෝත ගහන ජීවා කාය කියන අතුපතර වීදෙන් ඉස්සෙල්ලා මහා කන්දෙන් ඇල්ලුවා වගේ තැනකට යනවා. මේක අහුවෙනවට විඥානේ කැමති නැහැ. විඥානේ කැමති චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන වශයෙන් අතුපතර වීදිලා මේ රූප බලනවා මේ ශබ්ද අහනවා මේ ගඳ බලනවා මේ රස බලනවා මේ පහස බලනවා මේ රූපේ හොඳයි මේ ගඳ හොඳයි කියලා එව්වගේ නඩු කතා කර කර ඉන්න කැමති. එතකොට ආත්ම සංඥාට හොඳ ඉඩ පහඩුවක් හම්බ වෙනවා. නමුත් මේක අඩියට අත දාලා මණික් කටුවෙන් අල්ලගත්තා වගේ බෙදිලා යන්න ඉස්සල තැනින් අල්ලගත්තට පස්සේ මේ අත්දැකීම විස්තර කරන්න මේ අපේ සිංහල භාෂාවේ වචන නැහැ. ඒ යෝගාචර ගොළු වෙනවා. මම දැන් මේ නිදිලත් නැහැ. මේ මේව නැත්තම් මට මේ මේ ක්ලාන්ත වෙලත් නැහැ. අසීයකුත් නැහැ. හොඳට ඉන්නව නමුත් මොකද්ද පේන්නේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ විඥානයේ මේ අනිත්‍ය ප්‍රතිපද පූර්ණ අනිත්‍ය ප්‍රතිපද මේක හරියට පටලවාගෙන මට චෝදනා එන පටන් ගත්තා මේ අනිත්‍ය ප්‍රතිපද විඥානයක් කියලා ලෝකේ නැති එකක් උගන්වන්න හදනවයි කියලා බුදුහාමුදුරු කියපු නැති එකක් උගන්වන්න හදනවා කියන්නේ. දැන් මම මේ විස්තර කිරීමටයි මේ වචනේ පාවිච්චි කරන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය තමයි අපේ සුහදය, සෞහෘදය. නමුත් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තියෙන රූප ධර්ම සෙල්ලමේ තමයි. රූප ධර්ම ගෙවම් කරන ගෙවම් කරන යනකොට ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ වෙනුවට ඉඳුරන් හා බැඳිච්ච නැති නමුත් නැහැ කියන බැරි විඥානයක් හම්බ වෙනවා. මෙන්න මේ විඥානයේ මේ තිරකඩ ඇරලා ඇතුළට යනවා දකින්න විඥානේ කැමති නැහැ. ඒක අපිට පේන්නේ කොහොමද මේ ඇති වෙන தત્ත්වය කියන්න වචන නැහැ ව්‍යාකරණ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ මට්ටමට ආවට පස්සේ කාලය පිළිබඳව තිබුණු සංඥාවත් අපෙන් ගිලිනවා. දේශය පිළිබඳව තිබුණු සංඥාවත් ගිලිනවා. ඒක පාට අපි ගැස්සිලා අවදි වෙනවා වගේ මොකද්දෝ වෙනවා. නිකන් තද බල 200 තියෙන මේ 440ක විතර කරන්ට් එකක් වතුනවා. දැසේ ආය නැගිටලා බලන්න වැටෙනකොට ආයෙත් එක්ක රූප ටිකක් පේනවා. ඊට පස්සේ ඒක ගෙවිලා ගියාට පස්සේ අපි ටික වේලාවක් ඉඳක පාරට ගැසිලා අවදි වෙනවා. ඊට ඉස්සෙල්ලා කොච්චර වෙලා හිටියද මොනවද බලමින් හිටියේ කියලා විස්තර කරගන්න බැරි. මේන මේ தത്വයේදී යෝගාවචරයා හරියට කෙල්ලෙක් වැඩිවියපත් වෙනවා වගේ යෝග ජීවිතේ වැඩිවියපත් වීමක් සිදු වෙනවා. මොම වැදගත් ලොකු වෙනවා කියලා කෙල්ලෙක් ලොකු වෙනවා. භාවනා ලොකු වෙනවා. මේ ලොකු වෙන වෙලාවේදී සෑහෙනිති කොටාලු මංගල්‍යයක් ගන්න වෙනවා. ඒ මොකද අර යාගේ රසායනික ශරීර වෙනස් වෙනවා. ඔය කොල්ලන්ගේ වෙන එක වැඩි ගණන් ගන්න. කෙල්ලන්ගේ තමයි ඔයගොල්ලෝ කොට ගණන් ගන්න. භාවනාවේදී සමතිදී යෝග වෙන්නේ විපස්සනාදී විතරයි වෙන්නේ. ඒ ලොකුවට හලු මංගල්‍ය ගන්න ගියාම සමාල්ලාට කෙල්ලෝ එලිපහලෙදි ලොකු වෙච්චාම ওই දෝෂවලට ලක් වෙනවා. ඒකේක යක්ෂ ප්‍රේත කලු කුමාර දික්ටි අනම්මනම් දෙල්ලමගයක් වෙනවා. මේ වාගෙම තමයි රූපස්කන්ධයේ ඉඳලා වේදනාස්කන්ධයට යනකොට උපක්ලේශ 10ක් එනවා. ඒ උපක්ලේශ පිළිබඳව දන්නේ නැතුව හිටියොත් ඒක ඇත්තටම කියනවා නම් කෙල්ලෙක් වැඩි වියපත් වෙනකොට බැද්දක ලන්දක සෝම්පුටියක වුණොත් අම්මගේ තාත්තගේ දෝෂේ. මේ කුල චාරිත්‍රවල හැටි. මොකද කෙල්ල තනිකන් දෝෂ වලට අහු වෙනවා. ඊට පස්සේ නැකට බලන්න ගියම ගුරාපවා දොස් කියනවා. ඒ නිසා මේ වෙනකොට කිල්ලෝ හර්ෂ කරනවා. ඒ තමයි යෝගාවචරය දැනගන්න ඕනේ මේ ජී භාවනා ජීවිතයේ මේ රූප ධර්මයන්ගේ යම් තල තුනා තත්වයකට එනකොට දැන් මෙයා මේ ගොරෝසු අල්ලන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන් රූපවල ඉඳලා අරූපී ධර්මයකට මාරු වෙනකොට තනිකන් දෝෂ වගේක් එනවා. එකක් තමයි මම ওই පළවෙනි දෙවෙනි දවසේ විස්තර කරපු විදිහට මේ භාවනාදී ගැස්සෙනවා, සැලෙනවා, নানা ආකාර දේවල් වලට එනවා. ඉතින් ගුරුවරු මේකට විශ්වාසය දෙනවා නෑ හොඳ සීලක ඉඳලා සීල අධිෂ්ඨාන කළ වාඩි වෙන්න. බුද්ධ ධම්ම සංඝ තුන සීල රත්නයේට ජීවිතේ පූජා කරන්න. පූජා කළා වෙන දෙයක් වෙච්චාවයි මම ඉන්නේ සතිය. මම ඉන්නේ මූල කර්මස්ථානයේ කියලා පුදන්නේ. පුදන්න බලන්න යන්නේ කියලා. මේක අමාරුයි. නමුත් මේ ඉන්න පිටිසේ සෑහෙනකටකොට මේක අත්දකලා තියෙනවා කියලා විශ්වාසයෙන් මම මේ කතා කරන්නේ. නමුත් ඊට පස්සේ මම දැන් මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. ආනපාන බලනකොට දැන් ආනපාන පේන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාස වෙන් කළ බලනකොට දැන් වෙන් කළ පේන සමාන වෙලා පේන. එතනින් ගියාම දැන් බලන හිතයි පේන ආශ්‍රව ප්‍රසාර කියලා මොකක්වත් නෙමෙයි ඔක්කොම එකට කලවම් වෙලා දැන් මෙතන ඉන්නකොට ඒ යෝගාවචරය අපි හිතමු යම් හේයකින් මේකෙදි කාය ජීවිත নিরপেক্ষව බුදුන් අදහගෙන වෙන ඕන දෙයක් වෙච්චාවයි මම සතියේ ඉන්නේ. අනපනි මම කියලා නැති කරගත්තා නෙවෙයි. මේ කය නොදැනීම නොදැනිය මම කියලා ගත් එකක් නෙවෙයි මම ඉන්නේ හිතියටත් වැඩිය ධර්මයේ අරසාවේ එහෙමම යන්න ඕනේ කියලා හිතියොත් ඒ යෝගාවචරයා මේ රූපයාගේ කියන කුප්පණ ගතිය, රුප්පණ ගතිය, ඝටන ගතිය, වේදනා ගතිය නැති පළවෙනි වතාවට ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා. හිතට තරුණ ප්‍රීතියක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ තරුණ ප්‍රීතිය ඉස්සල්ලාමෙන එක ක්ෂණික ප්‍රීතිය කියලා තමයි පෙන්නන්නේ. ඒක නිකන් අකුණු විදුලි ගැස්සා වගේ ඇඟ නිකන් කිලිපොළන්න ගන්නවා. සමහරලාට මස් පිඩු නටනවා. මට අතපය විශ් වෙනවා. එහෙම නැත්නම් ඒක පාරට මුළු ඇඟම සාහලවන වගේ නෝ එතකොට යෝගාවචර සෑහෙන සැකයක් එනවා මේක අසතියද සත්‍යමාදී කැඩිල්ලක්ද භූත දෝෂයක්ද මොකක්ද කියලා කලාතුරකින් කෙනෙක් මෙවුවා ගුරුවරට කියනවා මොකද දෙනෙක් මම තනියම බුද්ධි විඳිනවා කනගාටු වෙනවා මට වැරදිලයි කියලා නමුත් මේ ධර්ම සාකච්ඡා වලින් අපි උනන්දු කරවන්නේ ධර්ම දේශනා උනන්දු කරවන්නේ මේක මම මාගේ කියන්න යන්න එපා මේ භවනා සිදු වෙන දේ කෙලින්ම මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ එතකොට මේ මතුවෙන මේ ක්ෂණික ප්‍රීතිය වගේ කියලා හිතලා දැනගෙන දැන් මේකට බය වෙන්න ඕන නැහැ ගියොත් එහෙම කුද්ධිකා පීති කියලා නිකන් හිරිගඩු පිපෙන ගතියෙන් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඔය ආනාපාන කරනකොට මේ නාසය, කට, කට දෙපැත්ත නිකට කියන ප්‍රදේශයේ එහෙම නිකන් දත් කලවන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහුවා වගේ හිරි වැටලා යන ගතිය දැනෙනවා. නැත්නම් ඒ හරියට නිකන් මේ දොස්තරලා ඔපරේෂන් කරනකොට මොහොරයක් බඳින් ඒ බැඳා වගේ දැනෙනවා. සමහර වෙලාවට මේකේ මීපදිපතියක් ඇලිලා ඉන්නා වගේ වැටෙනවා. සමහර වෙලාවට මේ නානාත්මක මේ පැති පැති වල මොන මොනවදෝ වෙනව බව තේරෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විස්තර සහිතව කියනවනම් ඇඟිලි තුඩු වල නියපොතු වල නාසයේ දෙපැත්තේ ඇස් කෙවෙනි වල කට දෙපැත්තේ හෘදේ වස්තු වගේ කම්පන චංචල ගති වෙනදා නොතන කන්සිල් වල ඉතින් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැබැයි හොඳ මිහිරි. හැබැයි නොවිච්ච දේවල්. ඉතින් ඒකත් පහු කරලා ගියාට පස්සේ මේ යෝගාවචරයාගේ ඇඟ ඇතුළ හොඳ තරංගනකගෙන ඉන්නා වගේ අවුව නැති තැනක ඉඳලා අවුව තියෙන තැනකට ගියාම ඇඟ රත් වෙලා ඉන්නා වගේ ඔය එක එක පැති රත් වෙනවා. අර තියෙන දේවල් තව තව තහවුරු වෙලා එනවා. ඊට පස්සේ මේ සෝඩ බෝතලයක් ඇදුවා වගේ බත්තලයක් ඉදලා වගේ ගොජ දාන ගොජ දාගෙන නගින්න පටන් ගන්නවා ඊට පස්සේ අන්තිමනකේ ඉතිරි පැතිරි යන මට්ටමට ප්‍රීතිය පහළ වෙනවා ඉසල ඉසලන යෝගතර සැක කරනවා නමුත් මේ පාඩම් දෙකක් තුනකින් අතර පස්සේ ඉතින් එකට එන්න දුන්නා පස්සේ දැන් අර මම මේ පෙන්වන්න දන්නේ මේ තනිකන් දෝෂ වෙන හැටි ඉස්සල්ලාම් වෙලාට ඒ ගැස්සෙනකොට නම් අනිවාර්යයෙන්ම සැක කරන භාවනා වැඩිලයි කියනවා. නමුත් එතකොට වෙන්නේ ඒකට ද්වේෂ කරනවා. ඒකයි සැකේ පාන්න බය. ඊගාවට මේක හොඳ ප්‍රීතියක් වට දැනගෙන අර ක්‍රමයෙන් ක්‍රමයෙන් නැගලා එන ප්‍රීතිය දැනගත්තට පස්සේ අරගේ අනිත් පැත්ත මේකට ප්‍රේම කරනවා අරමුණ එපා කියලා ඉන්න තරක් මොකුත් නැතුව අර එන ප්‍රීතියට ප්‍රීතිය ගිලි ගන්න. ඉතින් ඒක නිසා මෙතනත් මධ්‍යම ප්‍රතිපදාවක් තියාගන්න ඕනේ. මුලින් මුලින් මේක සැකකරන එකත් ද්වේෂානුසයෙන් සිද්ධ වෙයි. අන්තිමට ගිහිලා ප්‍රීතිය පහළ වුණොත් ඒක කාමරාග අංශයට වැටෙනවා. මේ දෙකම වැටෙනකොට අර රූප ධර්ම ගැන කතා කරනවා වගේම තමයි ඊට වැඩි ටික assume මේ හැම එකක් එක්කම අනුශේධ ධර්මයක මොහේව නැල්ල විශ්මුණ පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේක හරියටම වෙන් කරගන්න බැරි වුණොත් අනුසය එනවත් එක්කම අල්ලා ගන්න බැරි වුණොත් මේ අනුසය ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩිලා භාවනාවට බය වෙනවා. සමහරලාට මම ගැස් වෙනවා මට භාවනා කරන්න බෑ කියලා. එයා පැත්තට ගිහිල්ලා ප්‍රීතිය පැත්තට යනකොට ගිහිල්ලා කාමරාගනුෂය આવොත් එimhe නැගිටින්න නැතුව බත් කන්න නැතුව ඒකම ඉන්නවා අනිත් දවසෙත් වාඩි වෙන්න මට ප්‍රීතියම ලැබේවා කියලා. එතකොට වෙන්නේ මොකද්ද? ආනාපානීය පිළිබඳ තියෙන ආධුනික ගතිය නැති වෙලා ගිහිල්ලා භාවනාවේ බාධා ඇති කරගන්න. ඒ නිසා මේ අන්ත දෙකට නොවැටි වේදනානුපස්සනාව ඉදිරියට ගෙනිනවා කියලා කියන්නේ බුද්ධ ශාසනයක කරන විපස්සනා භාවනාවක් මිස හුදුවට මතක තියාගෙන කවදාකවත් තමන්ගේ ඥානෙ අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ස්වයම්බෝ ඥානෙ කිසිම කෙනෙකුට පැහැදිලි වෙන්නේ නැහැ. මේ වගේ භාවනාවක් යනකොට මැදමාවත කොහොමද කරන්න ඕන කියලා. නොවෙනවාමත් නෙවෙයි. ගොක් වැරදි වෙද්දි වර එක බය වෙනවා වර එක ආශා කරනවා වගේ වෙද්දි දිගට භාවනා කරන තරම් කොන්දපණ තියෙන කෙනෙකුට නම් පහු වෙනකොට පහු වෙනකොට Taman තුළේම උත්තරය හම්බ වෙනවා. දැන් මේ ගුරුවරයෙක් කියන ඉන්නේ සුතමේ ඥානෙ අහන්නේ චින්තාමේ කිට්ටු කරගන්නේ මෙච්චර වරද්ද වරද්දුර යන්නේ නැතුව මේක මේ ස්වභාවය මේ කාගවත් දෝෂයක් නෙවෙයි. වර එක මේකට ද්වේෂ කරනවා වර එකට රාග කරනවා වේදනාවේ අන්නේ දෙකම දැනගෙන වේදනාවේ මූණත ස්වરૂපයත් යටින් වැඩ කරන මේ පටිඝානුසය රාගානුසය නැත්නම් කාමරාගානුසය දැනගෙන වැඩ කරන්න ගත්තොත් දිඨාවර මෙනෙහි කිරීමක් මගින් යෝගාවචරයා පුදුම සූරකමක් ඇති කරගන්නවා. එතන අපි වේදනානුපස්සනාව කියලා කියන්නේ ඕකට. ඉන්නේ වේදනා ශේස්ත්‍රයේදී රූප ධර්ම ගෙවි යනකොට යෝගාචරය මෙවැනි අභියෝගයට සූදානම් වෙලා ගියොත් එයා ලොකු ලෑස්ති ගමනක් යන්නේ. එතකොට සමහර විටක උග්‍ර තීව්‍ර වේදනා එනවා. බය වෙනවා, සැක කරනවා, නැගිටලා දැන් දමල ගහලා යන වේදනාවක් එනවා. සමහරවිට බොහොම ආශ කරන, ප්‍රිය කරන මේ ප්‍රීති සුඛත් එනවා. මේ දෙකේදිම මේ යටින් වැඩ කරන හීන නූල අල්ල ගන්න තරමයි යෝගාචර උත්සාහ කරන්නේ. අපි රූකඩ දර්ශනය බලනකොට මේ රූකඩේ නටනකොට සාමාන්‍යයෙන් අපි හිත හදාගෙන ඉන්නේ බලන්නේ මේ රූකඩේම තමයි නටන්නේ කියලා. නැත්නම් රූකඩ බලන්නේ නමුත් ඒ මොකද ඒක ඒක පිටිපස්සේ තියෙන කළු තිරයක් නූල් සූත්‍රයක් තියෙනවා කළු පාට නූල් තියෙන පේන්නේ. ඉතින් ඒ මේ උඩ ඉන්න මිනිස්සයා ඇඟිලි හොල්නකොට අර රූකඩේ නටනවා. ඉතින් අපිට පේන්නේ මේ මිනිස්සයා මම කතා කරන්නේ අපිට පේන්නේ රූකඩේ කතා කරන රූකඩේ නටනවායි. ඒක හොඳට බලන් හිටියොත් පේනවා සාමාන්‍ය මිනිස්සෙක් කරනවට වැඩිය රූකඩේ ගමන වෙනස් නිසා ඒක ඉතින් රූකඩ නටුම කියලා කියන ඕක තමයි. නමුත් මේ නූල් සූත්‍රයෙන් මේක යන්නේ කියලා නූල් සූත්‍රය දැනගන්නා වගේ තමයි රාගයක් ආශාවක් එපාවක් එනකොට යටින් වැඩ කරන මේ අනුශේ දැකගන්න එක හරියම අපි රූකඩ දර්ශනේ බලන්න ගියොත් නූසූත්‍රය බලන්න බෑ නූසූත්‍රය බැලුවොත් රූකඩ දර්ශනේ ලස්සන නෑ මම මේ විදිහක වීලුවක් කරා එක දවසක් ඒක බරපතලා ඒ වුණත් මම හිතනවා ආයෙත් කරන්න ඕනේ දවසක් මේ තන්නාරති රග තුන් දෙනා බුදුරජාණන් වහන්සේ බුදු වෙන ඉස්සෙල්ලා මාර දූවරුන්ගේ මේ බලපෑම පෙන්වන රූකඩ දර්ශනයක් කරලා තියෙනවා. ඉතින් අර බුදුහාමුදුරෝ ගහක් මුලටලා ඉඳගෙන මෙහෙම කරගෙන ඉන්නවා. ඒ තණ්හා නටන්නේ රංගා වයන්නේ ගංගා ගී ගයතේ කියලා ඉතින් අර තුන් දෙනා නටනවා. ඒකයි ක්‍රමේ. නමුත් ටික වෙලාවක් යනකොට මේ ගල් ගහන්න පටන් ගත්තලු බලන්න ඉඳලා කියනවා. උඩ ඉන්න ලොක්කට තේරෙනවලු මොකක් හරි පටලවිලක. මොකද ලොක්ක හොඳට බීලා ඉඳලා. බලනකොට තන්න ඇවිල්ලා ගහක් කුලයකට වඩා ඉන්නවලු බුදුහාමුදුර සිරුකුණ අල්ලගෙන නටනවලු දැන්. මිනිස්සු බලන්නේ ගියා මේක කරන්න දෙන්න බෑ කියලා ගල් ගහන්න පටන් ගත්තා. ඒක තමයි ලොක්කට තේරිලා තියෙන්නේ නූල් පොඩ්ඩක් මාරු වෙලා බුදුහාමුදුරන් රූකඩේ එළියට ගිහිල්ලා තණ්හාගේ රූකඩේ ගහක් මුලට ඇවිල්ලා නටන. ඔය වගේම සෙල්ලම් ටිකක් වේදනාවේ සිද්ධ වෙනවා. මොකද වරින් වර වරින් ගාන ගුරුනාංශයට වරුණාංශ බීලා වගේ අවුල් වෙන්න පටන් නිසා මේ රූප රූපස්කන්ධයේ ඉඳලා වේදනාස්කන්ධයට මාරු වෙනකොට ඒ අර පටිගය නැත්නම් රාගානුසය පටිගානුසය කියන දෙක වැඩ කරන හැටි බලන්න ගියොත් ඒ කියන්නේ මේවට වැඩ කරන හැටි අර වේදනාවල තියෙන වේදය වින්දනය ඇඟ හිරි වැටිච්ච වෙලාවක වගේ තේරෙන පටන් ගන්නවා. වේදනාව නොදැනී යනවා එහෙම නැත්නම් ඒ උග්‍ර වේදනාව පවා මගේ නෙවෙයි කියලා පැත්තක තියෙන එකක් වගේ පේනවා. මේ යටින් වැඩ කරන द्वේෂය, යටින් වැඩන රාගය වැඩ කර දකින්න නම් රූප බලන වෙලාවේදී බෑ වේදනා ස්කන්ධයේදී විතරයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් කියන එක මෙතන සරුවචනංශ මේ වේදනා ස්කන්ධේ විචන කරනකොට පෙන්නන විස්තර මේ සුඛ වේදනාවක් දිහා බලනකොට සුඛ වේදනාවට ප්‍රතිපක්ෂ වෙන්නේ දුක් වේදනාව. දුක නැති තැනක සුඛයක් කවදාකවත් එන්න බෑ. සුඛයක් නැතුව දුකක් එන්නත් බෑ. මේ දෙක තියෙන්නේ සාපේක්ෂතාවයක්. නමුත් අපි ආර්ථික විද්‍යාදී සමාජ විද්‍යාදී දේශපාලන විද්‍යාවේ දුකින් තොර සැපක්. දුප්පතුන් නැති ලෝකයක් ප්‍රාර්ථනා කරන්නේ. මේක පිස්සුවක්. කවදාකවත් එන්නේ නැහැ මේ සැප දුක දෙක කියන එක එකිනෙකට සාපේක්ෂයි. අපේක්ෂා සහිතයි. ඉතින් මේක බොහෝම ලස්සනට මීට කීප වතාවක් ඉස්සෙල්ලා මම ওই ධර්ම දේශනාවල මතක් කරා වගේ විසාක උපාසකතුමා මේ ධම්මදිගන මහරත්මේනින් වාසයේ අහන ප්‍රශ්නේදී ආර්යවනි සැප වේදනාවක් ඇති සැප දුක දෙක මොකද්ද කියලා. එතකොට බාන කොච්චර පැහැදිලිද කියලා ඒ උත්තරේ වගේම කොච්චර දුරදිග ගෙනියනවද කියලා නැත්තම් මේ රූප ධර්ම වල නැති අරූපී ධර්ම වල තියෙන ගැඹුර ධම්මදින රාත්මේනිනාංශ කියන්නේ විසාකාවෙනි සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි හැබැයි පොදුවේ කාමරාග අනුසීතිය මේ කාමරාග අනුසය නිසා සැප වේදනාවක් යනකොට තියෙන දුක දැක ගන්න අපට බැරි වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම සැප ප්‍රාර්ථනා කරනවා අනේ හොඳයි කියලා. ඒ මොකද සැපේ මුණත විතරයි පේන්නේ. මොකද අපි රාගාංශයෙන් මත් වෙච්ච නිසා. ඊගාවට විශාක උපාසකතුමා අහනවා දුක වේදනාවේ ඇති සැප දුක දෙක මොකක්ද? ඒතුළු දිනා දුක වේදනාවේ එනකොට දුක වුණාට යනකොට සැපයි. නමුත් අපිට ඔය යනකොට තියෙන සැප දැක ගන්න අපේ හිත කිස්පාසුනේ ඉවසන්නේ නැහැ මොකද පටිඝානුෂේ වැඩ කරන නිසා. ඒක හරියට කියනවා ආස්වාසය ගොරෝසු තැන දක ගන්න අපිට පුළුවන් අපි ඇති වෙන ආශාසය ඇති වෙන කොන දැනගන්න තරම් සතිය මෙහෙුවේ නැත්නම් ආශාසය නැති වී යන නිරෝධ වෙලා යන ක්ෂය වෙලා යන වැය වෙලා යන තැන දක ගන්න අපිට බැරි වෙනවා. දකින්නේ අපේ හිත අපේ හැම වෙලාවෙම ආනාපානේ ගොරෝසු තැන විතරයි දකින්නේ. හරියට සුඛ වේදනාවක රාගානුසය නිසා මතුවෙන පැත්ත කියන හොඳ විතරයි දකින්නේ. නැති වෙන දුක අපි දකින්නේ. දුක් වේදනාවක මතුවෙන දුක දකින්න මිසක ඒක නැති වෙනකොට තියෙන සැප අපි දකින්නේ නැහැ. දකින්න තරම් අපි මේ වේදනාවන් පස්සේ නායි බලන්න හිටියොත් අපි මේ මෙච්චර පැකි රසවල් කරලා নানা ප්‍රක්‍රමයෙන් බලාපොරොත්තු වෙන හදන මේ සැප සැප වේදනාව කෙලවර වෙන්නෙම දුකකින් බව. සැප උග්‍ර වෙන්න වෙන්න වෙන්න කෙලවර වෙන්නේ තද බල දුකකින් බව. තේරුම් ගත්තොත් සෑම බලාපොරොත්තුක්ම බලාපොරොත්තු සුන්වීමෙන් හමාරයි. සෑම ජීවිතයක සුන්දරත්වය මරණින් හමාරයි. සෑම යෞවනයක්ම දුක වයසක බවින් හමාරයි. සෑම ධනයක්ම විනාශයෙන් හමාරයි. එනිසා වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් සැප බලාපොරොත්තු නැයි කියලා කියන අගාධ දුකක් අපි ඉල්ලන්නේ. ඒ වගේම අපිව හිතන මාරාන්තික හෝ වේවා දුක එහා පැත්තේ තියෙන සැප. අපිට කවුරු හරි බයින් අපිට කවුරු හරි ගහන අපිට අසාධාරණ විදිහට බයින්. මෙන්න මේ වෙලාවේදී අපි ඩිංගිත්තක් ඉවසගෙන හිටියොත් කමන්නේ බයින් එක නා බැනපොතේ මොකක් හරි පැටලෙවෙන්නද කියලා බලන්න හිටියොත් ඒ චිත්තක්ෂණේ පැනපු ගමන් Tamanට තියෙන විශාල සතුටක් මේ නඩු යන්න මිනිමරා ගන්න තිබුණ වේද මේ අකුසලයක් නොකර මම බේරගත්තයි කියලා කියනවා. නමුත් අපිට ඉවසන්න බැරි නිසා සැප පමණක් හොයාගෙන යන ගමනේදී අපි මේ ඉල්ලගෙන කන බෙදාගෙන කන දුක් ප්‍රමාණය දිහා බැලුවොත් සරුවත්යන්සේ සඳහන් කරලා තියෙනවා මහණි යම් කිසි කෙනෙක් අතීතයේ බලන අතීතානුධාවන මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් අතීතේ බැලුවා නම් දකින්නේ මේ අද තියෙන මේ විකාරෙම තමයි. සැප හොයන්න දඟලන්න දඟලන්න දුකට වැටෙනවා. දුක දිහාවට ඉවසන සිටියට බලන්න හිටියොත් සැපක් ලබනවා. දුකේ හැමාරේ සැපක්. මෙන්න මේ දෙක දකිනකොට මේ සැප වේදනාව අනුව යන රාගානුසය දුක් වේදනාව වෙන වෙන පටිඝානුසය දෙක දැනගත්තොත් මේ වේදය කියන එක වේදය කියන එක දැනුමට. වේදනාව තුලින් වේදයට යන්න පුළුවන් ගතිය ප්‍රතිවේද ඥාන කියලා කියන්නේ. ප්‍රතිවේදී කියලා කියන්නේ එන වේදනාවට කුලප්පු නොවි ප්‍රතික්‍රියා නොකර යටින් වැඩ කරන රාගානුසය, පටිඝානුසය දැක ගන්න එකයි. අපේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදී කියනවා වෛද්‍ය විඳින ලෙඩා සහ වේදය කියලා තුනක් තියෙනවා. වෛද්‍යවරයා දක්ෂ වෙන්නේ ආ වේදයක් තියෙන නිසා යාට. ඥානයක් තියෙනවා. ඒ නිසා යාට පුළුවන් විඳවන්නට වෙදකම් කරන්න. එතකොට මේ වේදය තමයි ත්‍රිවේදයේ වශයෙන් ලොකුම දැනුම වශයෙන් තේරුම් ගත්තේ. බුදුරජාන් වහන්සේගෙත් මේ අවබෝධයේදී උන්වහන්සේ මේ වේදනාව මම කියන්නේ රිදෙන වේදනාව නෙවෙයි විඳීම් උදේ ඉඳලා හැන්දෑව වෙනකන් එන විඳීම් අනුන්ගේව නෙවෙයි අතීතේව නෙවෙයි වෙන තැනක තියෙනවා තමන්ට මතුවෙන මේ විඳීම් වලට හිතේ දාගෙන ඉන්නවනම් ඒකෙදි පේන්න පටන් ගන්නවා මෙවුවා මොනම තාලකින් මොන දේ කරත් එන එකම තමයි එන්නේ අපි කොච්චර දහංගට දැම්මත් කොච්චර කොච්චර ආර්ථික සැලසුම් හැදුවත් කොච්චර දේශපාලනකට ගැහුවත් කොච්චර සමාජික තත්ත්වයට ආවත් බබා උපන්නේ ලබා හැටියටම තමයි ලබා උපන් හැටියට බබා හම්බ වෙනවා කියන එක තමයි වෙන්නේ. කවුරුවක්වත් මේක විශ්වාස කරන්නේ ඒගොල්ලෝ හිතන නෑ මට මේක සැලසුම් කරලා න්‍යාය පත්‍ර මාර්ගයෙන් සමීකරණ යොදලා මේ සැප ටිකක් වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා දුක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොන්න දහං ගැටේ දැම්මත් මොන සැලසුම හැදුවත් සාමූහික හෝ පුද්ගලිකව මේ සැප දුක්වල ලබා උපන් හැටියට බබා හම්බෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ ප්‍රයත්න අතහැරලා එන දෙයට මුණ දුන්නා නම් ප්‍රතික්‍රියා නොකර වේදයේ තුල හුඳර තමයි මහා පුරුෂය කියලා කියන්නේ. මේ මහා පුරුෂය වෙනදා පුංචි ටිකක් කියලා දෙන්නේ. ඒ මොකද්ද? මේ සැප දුක් දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ කියලා වේදනාවක් අන්නේ අදුක්කම සුඛ වේදනා දැනගන්න සැප වේදනා සැප වශයෙන් වෙන මල්ලකට දාන්න. දුක් වේදනාට කියන්නේ දුක් වෙන මල්ලකට දාන්න. දැම්මට පස්සේ තේරේ දවසේ නැත්තම් පරියන්ක ඉන්න සෑහෙන කොටසකට මේ ලේබල් එක අලවන්න බෑ. එක්ක සැප නැහැ, එක්ක දුක නැහැ. නැත්තම් සැප දුක වශයෙන් දාන්න බෑ. ඒකෝට ඉතුරු වෙන කොටසට බුදුහාමුදුර වෙනම ලේබල් එකක් දෙනවා කියලා තියෙනවා. අදුක්කම සුඛ වේදනා නොදුක් නොසුව. සැප වේදනා වැඩි කරන්න උත්සාහ කරන දුක් වේදනා අඩු කරන්න උත්සාහ කරාට වැඩි වෙලාවක් අපි ඉන්නේ නොදුක් නොසුව වේදනාව කියලා දැනගත්තොත් භාවනා නොකලත් සැපක් ජීවිතේ තියෙනවා. අපි ඉතින් භාවනා නොකර මෙතෙන් යන්න බැරි නිසා අපි ඉතින් සැප වැඩි කිරීමේ මහා ප්‍රයත්නක යෙදෙනවා. භාවනා කරන්න කරන්න වෙන්නේ ප්‍රයත්නය අතහැරලා එන දෙයට ඉඳ දුන්නොත් මේ නොදුක් නොසුව වේදනාවේදී අපි මේ පෙළෙන ගතියෙන්, තවන ගතියෙන්, සැලෙන ගතියෙන් තොරව මැද ඉන්නවා. නමුත් මෙන්න මේක නොදැනීමට කියන අවිද්‍යානුසය කියලා. කොටින්ම කියනවනම් සැප හොයාගෙන යන ගමනේ යන මනුස්සයාට දුක නොදකින් නොපතන් දුමකින් කියාගෙන යනවා. ඒ අවුල නිසා නොදුක් නොසුව වේදනාවට විවෘත වෙන්නෙත් නැහැ. එතෙන්දී ඇතිවෙන්න මේ අවිජ්ජානුසේන නිසා අපිට කවදාකවත් නොදුක් නොසුව වේදනාව දැක් ගන්න හම්බ වෙන්නේ දැන් අර රූප ධර්ම ගෙවම් කරන සාන්ත සුන්දර තත්වයට යනකම් සිහියෙන් බුද්ධියෙන් ගියොත් මුලදි මුලදින ගැසුම් වලට බය වෙන්නේ නැතුව පස්සේ එන සුඛ වේදනාවට ඇලෙන්නේ නැතුව ඒ යෝගාචරය මේ නොදුක් නොසුව වේදනාවට විවුර්ත වෙනවා එතකොට අවිජ්ජානුසී ගැලවෙයි නොදුක් නොසුව වේදනාව විඳින්න පටන් ගන්නතර පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා මේ නොදුක් නොසුව වේදනාව නොදැනීම නිසා තමයි මේ සංසාරේ අවබෝධ නොකළ නිසා තමයි මේ සංසාරෙ මෙතෙක් කල මේ සැප සොයන ගමනට වැටිලා දුකක් වෙන්නේ. නමුත් මේ නොදුක්ම සුවේදනා දිකට යනවනම් ජීවිතයේ යථාර්ථය ඇත්ත ඇති හැටි වැටහීමට හොඳම තැන තමයි මේක. එතකොට සැප වේදනා කියලා සැප විඳින්නෙත් නෑ ගැස්සුණා බය වුණා කියලා දුක් විඳින්නෙත් නෑ මැදමාවතට වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මැදමාවතත් සාමාන්‍යයෙන් ආර්ය විනය සඳහන් කරන සැපක් විදිහට මොකද හේතුව දුක සරුවචාන්සේ නිර්වචනය කරන්නේ පෙරලියට පෙරලිය පරිණාමයට පත් වෙන ඕනම දෙයක් දුකක්. සැප දුකට පෙරලන දුක සැපට පෙරලන අදුක්කම සුඛ වේදනා පෙරලෙන තැනක් නැහැ. මේකේ විපරිණාමයේ නොවන ගතිය නිසා සරුවචනාංශේ පවා මේක සුඛ වේදනාවට දාන්න පටන් ගන්නවා. ඒ නිසා සමහරු මේ නොදුක් නොසුව වේදනාවට ඇලෙන්න ඉඩ තියෙනවා. ඒක වුණොත් මධ්‍යම ප්‍රතිපදාවට ඇලුනා වෙනවා මහපුරුෂෙක් වෙන්නේ. නොදුක් නොසුව වේදනාවක් දැනගෙන එහිත් නොඇලී සැපේන්නේ වරෙන් දුක්ෙන්නේ වරෙන් එව්වා ඇවිල්ලා යනවා ටිකයි කොහොමඩත් මම නතර වෙන්නේ නොදුක් නොසුව වේදනාව කියලා ඉන්න පුරුදු කරගත්ත යෝගාචරය ප්‍රයත්න කිරිලා අතහැරලා දාන දුක නැති කරන්න තටමන්නෙත් නෑ ප්‍රයත්න කරන්නෙත් නෑ සැප වැඩි කරන්න යන්නෙත් නෑ ඔය එන දේ කොහොමඩත් එනවා ඒකට බොහොම සතුටින් මොන දීලා අර මැද තියෙන විශාල ඉඩම තියෙනවනේ අනුදුක් නොසුව වේදනාව ගත කරනකොට අපි කියන උපේක්ෂා වෙනවා ඕන කෙනෙක් කඩාගෙන ගිහිල්ලා පෙරලාගෙන ගිහිල්ලා තලාගෙන ගිහිල්ලා අඹාගෙන ගිහිල්ලා මේක කුට්ටිය කඩා ගන්න හදනවනම් ආම්බ එනම් කොඩාගයි. ඒක ප්‍රශ්නයක් නෑ. එතන තව කෙනෙක් මේ කිසිම වේදනාවක් නොවෙන්න තටමනවනේ. නෑ කියලා කමක් නෑ වේදනාව ටිකක් ආවට ප්‍රශ්නයක් නෑ කියලා මේ දෙකට අයින් කරුවට පස්සේ විශාල මේ අදුක්කම සුඛ වේදනාවට වැටුණාට පස්සේ ඒ යෝගාවචරයට තීරණ පටන් අර ගන්නවා ලෝකේ කවදානම් මේ ලද්දා පටන් අපිත් එක්ක තිබුණ මේ අදුක්කම සුඛ වේදනාව දැනගෙන විවේකය එතන කාය විකෘතිය පුදා චිත්ත විකේ ලැබෙන්නේ නමුත් මේක පිළිබඳව එක්කෝ මට තනියෙන් භාවනා කරන්න කිසි කෙනෙක් කයින් දෙපා කිසි කෙනෙක් දොරවල් හොල්ලන්න එපා සද්ද කරන්න එපා කියලා දැඩිසේ මේකට යන්න අපි ලෝභකමක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් මේ නොදුක්ම සුව වේදනාවම හරි පාළි, හරි තනි, හරි කම්මැලි. කිසි කෙනෙක් නෑ කතා කරන්න. හරීම කොන් වෙච්ච ගතියක් වැටහිලිවල මේකට කොනවා. එනිසා මේ නොදුක්ම සුව වේදනාවේදී ඒ දැනෙන පාළු ගතිය, තනි ගතිය, ඒකාකාරී ගතිය වගේ යන්න දෙන්නේ නැතුව මේක හිල්ලෙන්නේ නැතුව සද්ද කරනතෝ මට මේකම කරන්න වේවා කිසි කෙනෙක් සද්ද නොකරවා කියලා ඒකට ආශාව නිසා මේ සද්දවලට වෛර කරලා මේකට ආශා කරන ගතියක් නැතුව අදුක්කම සුඛ වේදනාවත් ප්‍රයෝජනෙ හලකලා වැඩ ගන්නවා කියන එක බොහොම අමාරුයි. එහෙම කරනවා නම් ਸਰවඥාන්ස කියනවා එයා මහා පුරුෂෙක් කියලා. සැප වේදනාවේ මුණතට ආස කරන්නේත් නැහැ. දුක් විඳාවේ වේදනාවේ මුණතට වෛර කරන්නේත් නැහැ. නොදුක් නොසුව වේදනාව නොපැරලි තියෙන එකනේ පෙරලෙන දෙයක් නැහැ. ඒක මොකද ඒකේ සැප දුක් කියන ලේබල් දෙක නැහැ. නොපෙරලෙන ගතිය මේක ඉන්නකොට ඒක හෙල්ලෙන්නේ නැතුව මට ගෙනියන්න කවුරු හරි සද්ද නොකරාවා කියලා මේකට ප්‍රේම කරන්න යන්නෙත් නෑ අනවශ්‍ය. මේක පාළුයි තනි ගතියක් කම්මැලි ගතියක් කිය ද්වේෂ කරන්නෙත් නෑ. මෙන්න මේ මැද මාවතට යනවනම් නිවන් නොදැක්කට නිවනේ වාගේ තමයි. මේක කවදාකවත් දෙවන්නේක් මත රඳාපවතින දෙයක් නෙවෙයි. මේක ලබා ගැනීමට අපිට කිසිම දෙයක අඩුවකුත් දැනට නැහැ. තියෙන්නේ නොදැනුවත්කම. විශේෂයෙන්ම තියෙන්නේ අපිට මේ પરම්පරාවෙන් අපිට හම්බෙච්ච මේ සැප සොයා යන යෑමේ තියෙන තකතිය. මේ සැප සොයා තටමඬ තටමඬ මේ විවේකීව තියෙන මේ නිසසල වතුර විල ඇවිස්සෙන. ඉඳ දෙන්නේ නැහැ. ඒක නිසා ඒ නොදුක් නොසුව වේදනාව දැනගෙන එහි ගත කරන්න පුළුවන් මිනිසයා කලබල තියෙනකොට දුක් වේදනා වෙනකොට එයා දැනගන්නවා මේක මට පාඩමක් මේ දුක් වේදනාවේ තියෙන පටිඝානුසය අනේ මට දැනගන්න ලැබේවා කියලා එක්ක දුකේ මුලැමැදාක බලලා පටිඝානුසය දැනගත්තොත් ලොකු ජයග්‍රහණයක්. සැප එනකොට ඒ කියන කාමරාගානුසය දැනගන්න හදා ගන්නවා. මේ දෙක නැහෙනි. දැන් දැනගන්නවා මේක මුහා කරන මේ අවිජ්ජානුසය නැතුව මට මේකට විවුර්ත වෙලා අවදියෙන් ගත කරන්න ලැබුණොත් මෙලෝ වශයෙන් ලැබෙන ඉවසීමක් ඒක සාමාන්‍යව ගාතාවක තියෙනවා කන්ති පරමං තපෝති චික්ඛා කියලා. ක්ෂාන්තිය පරම තපෝති චික්ෂාවයි නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. මේකටම නිවන කියලා කියනවා. යහට බැල පෙරලෙන්නේ නැති වේදනා චෛසිකයේ තියෙන මේ මැදට මේකට නිවන කියලාම කියනවා. නැත්තම් මේ මෙලොව වශයෙන් ලබන්න පුළුවන් නිවන. නමුත් මේකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ළඟ තිබුණාට අපි කරන්නේම මේක නැති කරගන්න හදනවා එක්ක රේඩියෝ එකක් දාගන්න. එහෙම නැත්නම් පත්‍රයක් කියවන. එහෙම නැත්නම් ගමනක් යන සැලසුම් කරනවා. එහෙම නැත්නම් ටෙලිවිෂන් එක දාගන්න. හරි පාළුයි කියලා. ඒක ලියලා ටෙලිවිෂන් එකේ හොඳ නරකක් පෙන්වනකොට පස්සේ අයියෝ මේ ටෙලිවිෂන් එක හදපු මිනිස්සු හරිම අසභ්‍යයි නරක දෙයක් පෙන්වයි කියලා ඒ මනුස්සයට බයි. එහෙම නැත්නම් හොඳ එකක් වෙන්නොත් අපරාධ මේක වීඩියෝ කරගෙන තියාගන්න බැරි නෝනේ කියලා ඒක දිගේ දිගට යනවා. නමුත් මේ නොදුක් නොසුව වේදනාවේදී ලද්දාපට ලැබිච්ච මේ දේ බුද්ධිය දන්නවනම් අපි කියන අය පුද්ගලයා ඒ විවේකයට කැමති, නිස්සරණට කැමති, කාය විවේකයට වැඩි චිත්ත විවේකයට කැමති මිනිසෙක් කියලා. නමුත් සමාජ පොදුවේ මේකට කැමති නැහැ. කැමති කට්ටිය තමයි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සියලු සැප අතහැරලා මේ ගත කරන්න හදන්නේ මේ වේදනා දෙකේ තියෙන සංසල කම්පන ගති දෙක පෙරලෙන සුළුයි මැද තියෙන අදුක්කම සුඛ වේදනා පෙරලෙන තැනක් නැහැ මෙන්න මේක යන්න ඕනේ කියලා යන්න පටන් අරගත්තොත් සරුවචන්සේ සඳහන් කළා කියනවා මෙන්න මේ වේදනා සුකම්පි වේදේති අදුක්කම්පි වේදෙනි අදුක්කම සුකම්පි වේදේති කියන එකේ සුඛයේ තියෙන කාමරාගානුසයත් දුකේ තියෙන පටිඝානුසයත් අයින් කරලා අදුක්කම සුඛයේ තියෙන අවිජ්ජානුසය අයින් කරලා දානවා කියන එක හරි අමාරුයි. ආනේක අයින් කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි දවස පුරාම මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳ නොදැන මේක වන කරන හැටි. මේක අවුල් කරන හැටි. මේ පැහැදි දියට බොරදියේ දාගන්න හැටි. කවදාකවත් දෙවන්නේක් මේකට සම්බන්ධ නැහැ. ඉතින් මෙච්චර වටිනා බුද්ධ ශාසනයක් හම්බ වෙලා මෙච්චර ලටිනා මනුෂ්‍යාත්ම භාවයක් හම්බ වෙලා මෙච්චර ඇහැකන දිවනාසය හොඳට තියෙද්දි, ක්ෂණ සම්පත්තිය තියෙද්දි, මෙච්චර බණ ඇහෙද්දි, මෙච්චර සත්පුරුෂෝ ඉඳද්දි පැවිද්දකුත් තියෙද්දි හම්බෙච්ච සෑම චිත්තක්ෂණයක්ම කෙලසගත්තා නම් අපි මේ දැන් ගියාත්මෙත් ඔච්චරම තමයි. හම්බෙච්ච සෑම අදුක්කම සුඛයකට මොන හරි දාගෙන තියෙනවා. අතීතී සීකරණ නම් සීකරන්නේ ඕනෝ කරපු තකතිරු කන්ටික විතරයි. කවදාකවත් අතීතයේ අදුක්කම සුඛයක් අද මෙනෙහි කරන්න බෑ. මොකද ඒක අපි මුහා වෙලා තියෙන්නේ. දැනුවටත් මුහා වෙලා තියෙන්නේ. නිසා අද භාවනා කරලා රූප ධර්මයන්ගේ ගෙවියම දැකලා ඒ තුලින් නොසැලී දුමේ අදුක්කම සුඛයට ආවට පස්සේ මේක හේතුඵල ධර්මයක් මේක තියෙන මේක මම කියාගන්න එපා. මගේ කියාගන්න එපා. ආත්මය කියාගන්න එපා. මේ හේතු හැදුනොත් මේක හැදී කියලා දැනගත්තොත් ඒ පුද්ගලට අතීතේ මෙනෙහි කරන්න වෙලාවක් එයිද? කවදාකවත් නැහැ. මේ වර්තමානයේ පමණයි. අතීතානුධාවන හිත පුබ්බේ නිවාසානුසති කියලා කියන්නෙම පමාවක්. වර්තමානයේ පැනিলা. පැන්නුවාට පස්සෙත් හොඳටම කියන්න පුළුවන් අතීතේදිවත් කවදාකවත් අපි අදුක්කම සුඛේ අඳුනගනක් නැහැ. අඳුනාගත්තා නම් අද මෙතෙන් අපිට ඉන්න වෙන්නේ නැහැ. අඳුනාගන්නේ නැතුව ඔය දකින පුබ්බේ නිවාසරණසත්‍ය ඥානය කියලා කියන්නේ තන්නේ කර කාමරාගානුසේ පටිඝානුසේ සහ අවිජ්ජානුසේ පිරිච්ච ගුලි. ඕක දැකලා මොන සැපක්ද? ඕක දැකලා කාටද හරියන්නේ? ඒක නිසා අභිඥා පහල කරගෙන හෝ පුබ්බේ නිවාසරණසත්‍ය ඥානට යනවයි කියලා කියන්නේ මේ වේදනාවේ තියෙන විඳවන ගතිය කියලා එකක් තියෙන ඕන ඕකට කරන ආසාවක්. ඊටදී හුඟක් වෙනස් වර්තමානයේ තියෙන වේදනාවල් දැකලා පෙරලෙන සුළු අනිත්‍ය මේ ශප දුක් දෙක වේදනාව ගෙවම් කරලා නොපෙරලෙන සුළු අදුක්කම සුඛ වේදනාවට ගියාට පස්සේ ඒක ප්‍රිය කරනවා නම් ඒත් අහු වෙනවා ඒකවත් ප්‍රිය නොකර හරහා ගියොත් ඒ මජ්ජේ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා දුක් වේදනා සුඛ වේදනා ඒකාන්තය දුක් වේදනා ඒකාන්තය අදුක්කම සුඛ වේදනා තමයි මධ්‍යම ප්‍රතිපදාව ඒකටත් ප්‍රිය කරන්නේ නැතුව නැත්නම් ඒකත් මමයි මාගේ කියා ගන්න නැතුව ගියොත් එයාට මහා පුරුෂයයි කියලා කියන. එයාට බෑ මේ තණ්හා නැමැති සිබ්බණියගේ කොක්ක ගහගන්න. කොක්ක වදින්නේ. ඒ නිසා වේදනානුපස්සනාවට යනකොට රූප ධර්ම ගෙවම් කරගෙන ඒ පහළ වෙන දස උපක්ලේශ ධර්ම ඕ භාෂේ පහළ වෙනවා ඒකට මත් වෙන්නේ නැතුව අරමුණේ පිටපතක් ඥානෙ පහළ වෙනවා කවදාහක්වත් නැති විදිහට බාධා නැති තැනක නැත්නම් මඩ නැති තැනක පිරිසුදු වතුරක් දිහා බලනකොට අඩිය පේනවා වගේ හොඳට තේරෙන්න පටන් ගන්නවා අතීතෙත් මෙහෙමයි කියලා. ඉතින් ඊට පස්සේ සමහර වේග දිගේ කල්පනා කරලා අතීතයට යනවා. එතකොට වෙන්නේ වර්තමානයේ ප්‍රകൃතිය නැති වෙනවා නැත්නම් වර්තමාන මොහොත නැති වෙනවා. කිදුල් පිට උඩ ගිහිලා පියවර මැඩ මිනිහා වගේ අතීතයට යන්න හදනකොට වැඩෙනවා. ඊගාවට ප්‍රීති පහළ වෙනවා. දැන් ආනාපාන සති සූත්‍රය කායනපසන ඉවරනාට පස්සේ පස්සම්පයං කාය සංකාරං අස්ස සීසාමිච්ච සික්ක සික්කති කිවට පස්සේ ਸਰවඥ සඳහන් පීටි පරිසංවේදී අස්ස සීසාමිච්ච සික්කති සුඛ පරිසංවේදී අස්ස සීසාමිච්ච සික්කති ඒ කාය රූප ධර්ම සංසිඳන කොට අනිවාර්යයෙන්ම ඒකේ මේ ප්‍රතිලාභයක් වශයෙන් මේ පීචි සුඛ පහළ වෙනවා. නමුත් ඒවට අහු නොවි යන්න නම් මේ ප්‍රීති සුඛ පහළ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව මිස මේ ප්‍රීතිය මම නෙවෙයි මගේ නෙවෙයි කියලා දැනුම තියෙනවා. ඒ අනුව ඕභාස ඥාන ප්‍රීති පස්සද්දි මේ වගේ ධර්ම පහළ වෙනකොට මෙතනදී මේක එනවා නමුත් වෙන්නේ මෙච්චරයි ඒන ප්‍රීතිය මට හැමදම මට ඕන වෙලාවක ගන්න පුළුවන් දැනුත් මං හිතුවට වැඩිය හම්බෙලා තිනවා කියනකොට තමයි අපි වල්මත් වෙන්නේ එතකොට උපස් උප ဋ ාණයක් මතු වෙනවා උප ဋ ාණ කියන්නේ සතියක් එළඹෙනවා හොන්දටම විශ්වාසයක් මත වෙනවා දැන් මං ගිහිල් ඉවරලා දානයක් අරගෙන ආවිල්ලා ආයෙ වාඩි වුණත් මගේ සුඛය කැඩෙන්නේ. වැසිකිලි ගියත් කැඩෙන්නේ. නෑවත් කැඩෙන්නේ නෑ කියලා අධික ඒ සතිය පිළිබඳව මුත්‍යර සින්න වුණා වගේ ගතියක් තියෙනවා. මම ප්‍රිය මේ මේ මේ වීරිය පහළ වෙන්න පටන් අර ගන්නවා. තව කෙනෙකුට භාවනා කරන්න බැරි නම් බණ කියලා නිවන්කක් දක්වන්න පුළුවන් තරමට. මේ මිනිස්සුන් මේක දන්නේ නැති නිසානේ මේක කරන්නේ. දැන් මට වගේ පී වීර්යයක් තියෙනවනම් දහ පාරක වටනත් මම අතාරින්නේ නැහැ. මම නම් කරනවා කියලා අරගෙන යන ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරය මේක බුද්ධියට සින්න වෙලා කියලා හිතනවා. නමුත් ඒක විපරිණාමයටපත් වෙන දෙයක් බව දාන්නේ. ඒ වගේම උපේක්ෂාවක් එනවා බුදු වුණා. ඒක ඒක ස්ථිරයි කියලා හිතනවා. ඊට පස්සේ මේ උපක්‍රේෂ ධර්ම සඳහා තද කැමැත්තක් තද නිකන්තියක් කියන නිකන්තියක් කියලා කියන්නේ ආයස්කාන්ත ගතියක් කාණ්ඩම් ගතියක් එනවා. ඉතින් යෝගාවචරය මේ ඔක්කොම රූප ධර්මයාගේ සිට වේදනාවට යනකොට පහළ වෙන බොරු වලවල් ටිකක් යක්ෂාවේශ ටිකක් කියලා දැනගෙන ගියොත් මෙව්වත් ගෙවම් කරගත්තොත් මේවට අහුවෙන්නේ නැතුව යන්න පුළුවන් වුණොත් ඒ ලැබෙන සූරකම ලැබෙන එකලස ඒ ලැබෙන ගැළවිජ්ජාව මේ ලෝකේ කිසිම විශේෂක උගන්නන්නේ කිසිම ශිල්පයක නැහැ. ඒකට ඉස්සලා වුණා කියන්න පුළුවන් රූප ධර්මයේ ගෙවන් කරනට ලැබෙන ශිල්පෙවත් මේ ලෝකේ ලෝකායත විෂයන් කිසිම දෙයක නැහැ. මහාචාර්යවරු වෙන්න පුළුවන් මොනම දැනුමක් වුණත් වෙන්න පුළුවන් කවුත් කවදාකවත් මේ පුද්ගලයාට ඒ දැනුමෙන් මේ රූප ධර්ම ගෙවන් කිරීමේ ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ දැනුමෙන් මේ වේදනාව පිළිබඳ වැඩ කරන ශක්තිය මේක අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂයෙන්ම ලැබෙන්න ඕන. ඒක නිසා මේ සඳහා කරන ප්‍රයත්නය නෛර්යානිකයි. සාසනිකයි. වැටෙන තඹු වැටෙන සුළුයි නමුත් නොවැටි දිකට ගමන් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තීරුම් ගන්නවා මේ අතීතයේ තිබුණා නම් තිබුණෙත් මේකමයි වර්තමානයේ තියෙනෙත් මේකමයි කියලා මේ වර්තමාන වේදනාවේ ඇති මේ හරස්කඩ නැත්නම් පැතිකඩ තියා බැලුවට පස්සේ මේ වර්තමානයේත් අපි සැපයනකොට දුකෙන් පෙළෙන දුකේනකොට කොහොමදක් වෙනවා ඊට පස්සේ එන සැප දැක ගන්න බැරුව වෙනවා මොකද මේ අනුශේධය අදුක්කම සුඛ වේදනා ඇති කොන තියනවා මේක දැක ගන්න බැරි වෙනවා අනේ මෙච්චර gedෙට්ට ඇවිල්ලා තියෙන මේ සැප තියෙද්දි අර පෑදිදී බොරදිය කරගන්න හැටි අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැති දෙවන්නේක් සම්බන්ධ නැතුව තමා විශ්ීම තමන්ට වද්දී ගන්න නැති දකින්නකොට පේනවා පෘ탁ඥයට වේදනාව කියලා කියන්නේ කා දමන ධර්මයක්. පුලුස්සන ධර්මයක්. දවන ධර්මයක්, තවන ධර්මයක්. අපි නිදර්ශනයක් වශයෙන් අරගත්තොත් එimhe මේ ආගේ අපේ ඇඟේ තියෙන පට ව්‍යාපෝ තේජෝ සියල්ලම ගහක තියෙනවා. ගහක් ජීවත් වෙනවා, જાතියක් බෝ කරනවා. කවදාකවත් ගහක් කිඳිරි ගන්නවත් අහලා තියෙනවද කියලා බලන්න. ගහ කොටන් දෙන මනුස්සයාට පොරොමිටරත් අරන් තියෙන ඒ ගහේ මත්තක්. ඒත් කවදාකවත් ගහක් කවදාකවත් චෝදනා කරනවද කියලා බලන්න. නිසා ගහට වේදනාව නැහැ නිසා ගහට කහා දමන දෙයක් නැහැ. අපේ වේදනාව තන්නේ කර ආවාසයට පිටලා තියෙන්නේ. මෙන්න මේ තකතිරුකම තමයි අතීතාවක්ෂණය කරන කෙනෙකුට දකින්න හම්බෙන්නේ. වෙන මොකක්වත් දකින්න හම්බ වෙන්නේ වේදනාව පිළිබඳ නියම වේදේ පහළ වෙන්නම් මේ මොහොතෙමයි. හිතලත් නෙවෙයි, සුභාසින්තනෙකුත් නෙවෙයි. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා කියපු මනුස්සයා කටේ අත දාන්න වටිනවා. මේ සිංහල බොහෝ ප්‍රසිද්ධ කියමනක්. කරා පැමිණිච්ච දුක විතර අපිට සත්‍ය අවබෝධ කරලා දෙන කරා පැමිණිච්ච දුක විතර අපිට සත්‍ය මේ මේ දුක ගෙවම් කරන නිවන ලබන මාර්ගයක් වෙන ඇත්තේ නැහැ. නමුත් අපේ සම්පූර්ණ අද තියෙන දැනුම ශිල්ප කරන්න හදන පැමිණිදුක් නැති කරන්න පොහසත්කම් ක්‍රම ශිල්ප වේද නානා ප්‍රදේවල් හොයනවා. සරුවචනසේ මතක් කරලා තියෙනවා මේ වේදනාව කියලා කියන්නේ නිවන් මාර්ගයක්. ඒ නිවන් මාර්ගයේ මගහරවල යන්න හදන ප්‍රතික්‍රියාවක් කද්දාකවත් නිවන් ලබන්න බෑ. ඒක නිසා මහසිසයිද ස්වාමීන් වහන්සේ විපස්සනා ඥාන ගැන කතා කරනකොට ඒ ස්වාමීන් සඳහන් කළා තියෙනවා සෑම විපස්සනා ඥානයකට ඉස්සෙල්ලා බරපතල දුකක් එනවා. දුකට වාංගු වෙලා දුක හරහා ගියොත් විතරයි විපස්සනා ඥානෙ පහළ වෙන්නේ. හැමදාම දුක එනකොට අපි වැඩ නතර කළා යනවා. ඒ කියන්නේ ගෙවන්න තියෙන දේ ගෙවලා අර ප්‍රතිඵලය එනකන් ඉන්න බැරිකම තියෙනවා. ඒක නිසා බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කිය. මේක කියලා දෙන්නම දෝ ਸਰුවචාන්සේ සඳහන් කළා තියෙනවා දුක්ඛම් පික්කවේ පරිඤ්ඤය කියලා. තමන් කරා පැමිණෙන දුක් සියල්ලම දත යුතුයි. මොන්නම දෙයකටවත් මග අරින්න බෑ. මට එක දවසක් මතකයි ඒ වගේ පැවිදුණාට පස්සේ මට ඇති වෙච්ච ඉවසා දරා ගන්න බැරි දුකක් සාසනික වශයෙන් ඇති වෙලා ඒ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක ඒ හෙට්ටු කරන වෙලාවේ ගණිතුණු කරන වෙලාවේදී ඒ ශාංශ කිව්වා මේ නමට මේක බරපතල වැඩි කොහොම ලොකු කැපකිරීමක් කළා පැවිදිච්ච ඇත්තෝ ඒක නිසා මේ ඕකෙන් පැත්ත පැත්ත කරලා නිකන් මේ හිත අස්වසාගෙන පැත්ත කර වෙන්නේ කියලා. ලොකු ශාංශිත් හම්බිලා ඒ රෝ ශාංශි කියනකොට මේ ලාභයක් ප්‍රයෝජන සඳහා කරපු දෙයක් නෙවෙයි මට එක පාට කල්පනා වුණා. දැන් මෙච්චර ලොකු සංසනාවක් හම්බෙලා බණක් තියේදී මම පැවිදි වෙලා තින්දාදී සතියක් පිහිටවන ඉඳලා දැන් මේ වෙලාවේ පැන්නුවොත් මේක ගෙවම් කරන්නේ නැතුව මම සංසාරේ කොච්චර කාලයක් මට ඉන්න වෙයිද ආයේ මේ chance එක ගන්න. නමුත් දැන් දැන් දරන්න බෑ. දැන් ඉන්නේ මම ගොඩ දාපු පණුව මේ මාළුවෙක් වගේ. දෙකට කපපු පණුවෙක් වගේ ගැහෙනවා මට තේරෙනවා මේක මොන විකාරයක්ද මේ ලෝකේ කියලා කියන්නේ අසාධාරණමයි කියන්නේ තරනවා. ලොකු සාහිත්‍ය කියනවා ඕක අතහැරලා දාපන්. ඊට සමන්කෝ ස්වාමීන් වහන්සේ මේකෙන් මම දැන් අතහැරලයි කියලා කියන්නේ ආයේ සංසාරේ කවදා හරි මේ chance එකනකම් ඉන්න වෙනවා මට නිවන් දකින්න. ඒ තාක්කල් විඳින්න වෙන දුක් එක බලනකොට මට ක්‍රමයක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ දුක මම මොකද්ද කරන්න ඕනේ? පුළුවන්කමකට නෙවෙයි අහන්නේ මේ හුදු ධර්ම ප්‍රශ්න. ඊට පස්සේ කිව්වා නම ඔය වගේ දේවල් වෙනකොට හිත අයින් කරගෙන ජීවත් වෙන්න දැනගන්න ඕනේ. ඒක මම අහලා තිබුණා. මොන හරි වේදනාවක් කරන වේදනා ඩිස්ටන්ස් එකක් ගන්න. පොඩ්ඩක් ඒක මෑත් කරන්න. ඉතින් මං කසාන්සර් මං මේ දුක අයින් කරගෙන දුක හිත මෑත් කරගෙන ඉඳී. ඒතර මේ වෙන විනය කැඩීම නැත්නම් මේ අසාධාරණ නැත්නම් මේ සදාචාරාත්මක වගකීමකින් තොර ගතිය ඒකෙන් මම නිදහස් වෙනවා කියලා. නේ නේ හිත මෑත් කරගත්තට නම් විනය කැඩෙන එක නම් කැඩෙනවා. ඊට පස්සේ මංකව සානතයි ඒකට කවුද විශ්ලේෂණය කරලා? කොහොමද විශ්ලේෂණය කරන්නේ? නම මේ හිත අවුල් කරගත්තොත් අඩු ගානේ විනය කැඩුනා කියලාවත් තේරෙන්නේ හිත මෑත් කරගත්තොත් විනය කැඩෙන බව දැනගෙන පස්සේ හරි පිළියම් කරගන්න පුළුවන්. ඒ නිසා හිත මෑත් කරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා මෙයාගේ කලබල වෙනවා. ඊට පස්සේ මංග කර්මා කළා එනම් මට ඔය ඔය අයින් කරන්න හදන එක අයින් කරන්න එපා මට ආපහු ඒ වගකීම දෙන්න මට මේ දුක පැමිණනට කවන්න මම මේ වත දිගටම කරනවා කියලා. ඊට පස්සේ hina වෙලා ඔන්න ඕම නම තමයි මේ මොකද්ද කිව්වේ ඔන්න ඔහම තමයි ජීවිතය දිහා බලන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න අප කරා පැමිණෙන සෑම දුක් වේදනාවක්ම සුභාසින්සනයක් වෙස්වලාගත්ත ආශිර්වාදයක්. නමුත් ඒ කවදාකවත් මුණ දෙන්නේ නැහැ පුළුවන්කමක් තියෙනවා. බැරිම තැන තමයි දුක් වෙන්නේ. බැරිම තැන තමයි අපි මූණ දෙන්නේ. මොකද මේ බුදුහාමුදුරුවෝ මේ නිහඬ බණින් කියන්නේ උන්වහන්සේට හම්බෙච්ච රජකිති රජක පැත්තකම පැත්තක දාලාම හිඟනකමට ඇවිල්ලා ආදර්ශයෙන් පෙන්නුවේ දුක එන්න තියෙන සේරම එන්න ඇරලා විඳින්න ඇත්තටම දරන්න පුළුවන්. දනන්න බැරි ඇයි මට මෙහෙම දේ වුනේ කියනකොට තමයි දරන්න බැරි. ඒක තමයි අපි ගැන අපි ලොකුවට හිතාන ඉන්නවා අපිට එහෙම දුක් පැමිණිය යුතු නෑ මම දන් දෙන කෙනෙක් මම සිල් ලකින කෙනෙක් මම භාවනා කරන කෙනෙක් කියලා. මෙහෙට දාන දෙන්න ආපු දායකෙක් හිටියා. ඉතින් මේ මිනිස්සයා දවසෙක මෙහෙ දාන දෙනවා කියලා වැයන බරපතල වැඩක්. ඉතින් යාගේ දිවඩේ හැදිලා කකුල කපන්න ඉතින් යා කියනවා මයි කකුල කපන්න විය යුතු නැතුව මන් දන්නේ. ඒකට බණක් කියන්නේ. මම මෙච්චර පින් දහම් කරනවා එහෙම කකුලක් වන්න වීතු නැහැ. මොකද මම එහෙම දන් දෙන කෙනෙක්. ඉතින් ඒකෙදී මොනවද ඒ හාමුදුරුවෝ ඒක ධර්මානුකූලව විස්තර කරන්න කියලා ඒ හාමුදුරන් හොඳටම බැලලා තියෙනවා. මේ මං වගේ දායකට එහෙම බණ කියන්න එපා මේ දුක නැති වෙන තාලේ බණ කියලා දෙන්නවා. ඒ නිසා මේ මට මේ දේ වෙන්නේ ඇයි කියලා අහන ප්‍රශ්නේ පැත්තක තිබ්බොත් මේන හැම දුකක්ම ශාසනයේ නාමයෙන් සරුවචනාංශයේ පෙන්නපු ආදර්ශයේ නාමයෙන් ධර්ම විස්තර කරන නාමයෙන් අපිට හුද්දටම දරන්න පුළුවන්. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් බැරි වෙන්නේ තණ්හාව නිසා, මාන්න නිසා, දෘෂ්ටි නිසා. නිසා ටික ටික ටික ටික වේදනාවල් එනකොට ඒකට චෝදනා නොකර, අයිතිවාසිකම් සදා සටන් නොකර මට මේක දරන්න පුළුවන්ද කියන බැලිමෙන් බැලුවොත් ඔන්න ඕකට තමයි කියන්නේ යෝගාවචරය. අන්න ඒක තමයි කියන්නේ සබ්‍රහ්මචාරී කියලා. ඒ නිසා මේ වේදනාවත් එක්ක වැඩ කරන මිනිස්සයා තමන්ගේ මේ ශබ්දකෝෂයෙන් ওই නෑ බෑ කියන දෙක අයින් කරලා දාන්න. මොන්නම හේතුවක් නිසාවත් මට නෑ කියන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මොනම හේතුවක් නිසාවත් මට පැමිණෙන දෙයකට බෑ නොකි බෑ කියන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත් අපිට තේරෙන පටන් අර ගන්නවා බුදුබණ තියෙන නොතෙන්ද තමයි. නෑ බෑ දෙක තියෙනවනම් එහෙනම් ඉතින් කියා ගන්න බුදුබණෙන් ඇති වැඩක් නෑ. බුදුබණ අපිට පාවිච්චි කරන්න දන්නේ. මේක කාය රූප පිළිබඳ ප්‍රශ්න වැඩි වේදනා පිළිබඳ අවබෝධය තාමත් වැදගත් විදිහට තේරෙන පටන් අර ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ධර්මතාවයේ ජීවිතේ භද්‍රය අවුලන වයසේ කලු කිස් පවතිද්දී ප්‍රථම යාමේදී තේරුම් ගත්තන ඒ මනස ජීවිතේ ජීවත් කරවයි. පොලේකින් ගන්න ගැම්ම මුළු ජීවිතේ පුරාවටම යනවා. කිසිම දෙයකට බෑ බෑ නෑ බෑ නෝ කිය මූණ දෙන ගතියක් එනවා. මධ්‍යම වයසේ තේරුම් අරගත්තොත් කෙටි කාලයක් අරිට වැඩිය වැඩ ගන්න පුළුවන්. වයසට ගිහිල්ලා මැරෙන්න ඕන මෙන්න කියලා මෙටි කරත් වගේ ඉඳගෙන තේරුම් ගත්තා නරක නෑ. හැබැයි හුඟව දෙනේ තේරුම් ගත්තයි කියලා කියන බයට. මට දැන් කිසිම සක්කාය දිට්ඨියක් නෑ ස්වාමීන් වහන්සේ මට ඕන දෙයක් දෙන්න පුළුවන් කියලා ඉතී කියෝ කියව ඉන්න පටන් අර ගන්නවා. නමුත් භාවනා කරනකොට මధుරෝ අහන්න බෑ. මැස්සෝ අහන්න බෑ. ශබ්ද ඇහෙන්න බෑ. ආනියෝ. ඒ නිසා මේකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ වේදනා ප්‍රශ්නේදී පුළුවන් තරම් ජීවිතේ ප්‍රථම යාමේදීම මේක කියලා දීලා මේ ලෝකයා අපට උගන්වන්න හදන මේ රණ්ඩු කිරීම, චෝදනා කිරීම, අයිතිවාසිකම් සඳහා ඉල්ලලා කරන සටන් තුච්ච කරලා පහත් කළා දාන්න ඕනේ. ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා මුළු ත්‍රිපිටකයම කියලා පෙන්ලා දීලා තියෙන බුදුරජාණන්සේ කිසිම තැනක 84000ක් ධර්මස්කන්ධ දේශනා කරද්දී අයිතිවාසිකම කියන වචනේ සඳහන් කළා නැහැ කියලා. කිසිම කෙනෙකුට මේ වචනේ පාවිච්චි කරන්න ඉඩක්වත් තියලා නැහැ කියලා. මට තේරෙන්නේ අපේ ආමතුරු කොහොමද පාර්ලිමේන්තුවට ගිහලා අයිතිවාසිකම් සඳහා සටන් කරන්න හඳු කරන්නේ කියලා. මේ මිනිස්සු පෙරලා පෙරලාගෙන පෙරලෙත් ගිහිලෙවලා අතපය විසි කරගෙන අරක දියව මේක දියව කියලා මේ කරන සටන. අපි විශ්වවිද්‍යාල යන කාලේ හැමදාම දවසකට දෙසරක් මම පෙරදිනේ පාලම හරහා යනවා. එක දවසක ගහලා තියෙන පාලමේ පෝස්ටර් එකක්. එතකොට යුගොස්ලාවියේ හිටපු මාෂල් ටිටෝගේ කකුල කපලා මේ දීවඩියාවක් ඇවිත්. පෝස්ටර් එකක් ගහලා තියෙනවා මාෂල් ටිටෝගේ කැපූ කකුල වහාම ලබා දියව කියලා. හැමදාම පෝස්ටර් ගහනවා. එතකොට මේ JVP එකකට එකෙක් කවුද ගහලා දුන හැම කනුවම ගහලා තිබුණා. මාසෙ සිටුවේ කැපු කකුල වහම ලබා දියව. අපිත් කරන හැම ඉල්ලීමක්ම මතක තියාගෙන ඉන්න උච්චරයි. අපි උදේට හැන්ද වෙනකන් මට අරක තිබුණා හොඳයි මේක තිබුණා හොඳයි ඒක නෑ මේක නෑ කියලා මේ කරන චෝදනා. නැත්නම් මේ අයිතිවාසිකම් තුච්ච කරනවා. අපේ ජීන මේ පිවිතුරු ජීවිතේ පහත් කරනවා අපි බුද්ධ පුත්‍රයෝ. අපි බුද්ධ දුහිතෘවරු නෑ බෑ නෑ. නෑ බෑ කියන්නේ බුදුහාමර තියලා නෑ. ඒ මොකද මේ වේදනාව කියන එක හරියට මේක අල්ලගත්තා නම් මේක කොක්ක වදින්නේම සැපේට කැමැත්ත නිසා. සැපත් එකයි දුකත් එකයි එන්න දේ පැමිණි දුක් පැමිණි රහයි කියලා යන්න පටන් අරගත්තට පස්සේ ඇත්තටම මේක අවුරුදු මෑත මේ ඉතිහාසයේ කෝකෙදත් අවුරුදු 1000කට ඉස්සලා සිංහලය තුළ පැහැදිලිවම තිබිලා තියෙන ධර්මතාවය. කවදාකවත් මේ දේවල් ඉල්ලගෙන චර්චුරු ගෑමක් සිග්නල් ඇතුළු තිබිලා නැහැ. ඒ නිසා උනා උන්දල ජීවත් වෙලා තියෙනව නිවන් ලැබුගයත් වාගේ. ඒක නිකන් හරියට කියනවනම් මේ වතුර මොන භාජනයට වැක් කරත් භාජනේ හැඩේ ගන්නවා මිසක් මට මට ඕන විදිහ ආසනයක් දීපන් කියලා වතුර කියන්නේ නැහැ. ඝනයක එක නැහැ වාතයක එක නැහැ. නිසා යෝගාවචරගේ හිත වතුර වගේ වෙන්නේ. කල්පනා කරලා බලනකොට මේ ජීවිත தത്വයේ හැඩ ගැහෙන්න මට මොනවද අවශ්‍ය කරන්නේ? එච්චරයි. ඕන තරම් ක්‍රමසහවිදි තියෙනවා. ඇයි මේක මට උනේ? ඒව කරන්න පටන් අරගත්තොත් එන්නේ කුහකකම්, ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධකම්, වෛරකම්. ඒක නිසා මේ හැඩ ගහෙන්න පුළුවන් ගතියට අපි බාලදක්ෂ ව්‍යාපාරේ බුදුජාන් වහන්සේගේ මේ යෝගාවචර ව්‍යාපාරේ එළඹ සිටි සිහිය තියෙනවා. මොකටද? මේ පැමිණිච්ච தത്വෙට මට හැඩ ගැහෙන්නේ. ඇත්තටම කියනවා ජීවිතයේ අර්ථකථන ඔච්චරයි. පැමිණිච්ච දෙයට හැඩගහන්නේ මනස ජීවත් වෙනවා. එහෙම නැතුව මේ එnde ඉස්සල ඉව සැලසුම් කරලා පැමිණි මොහොත චිත්තක්ෂණේ පන්නගෙන හෙට වෙන දේ ගැන ඊයේ වෙන දේ ගැන කල්පනා කරන පටන් අරගත්තොත් ජීවත් වෙන්න තටමනවා මිසක කවදාවත් ජීවත් වෙන්නේ නැහැ. සජීවිතේ පවතිනවා පවතින මේ වර්තමාන මොහොතේ වර්තමාන මොහොත මේ gediya පිටි මෙහෙමම බාර ගන්න දවස එනකන් කවදාකවත් නිවනක් නෑ. බහැර ගන්න පුළුවන් ශක්තිය අපි ළඟ තියෙනවා. දෙවන්නේක් එකට අදාළ නැහැ. කිසිම දෙයක අඩුවකුත් නැහැ. අවශ්‍ය කරලා තියෙන මේක සමතයකටපත් කරලා එක දිහාවට ගන්න එක. ඒ නිසා මේ වේදනාව ගැන කතා කරනකොට රූප ධර්ම ඉඳලා නාම ධර්ම වලටපත් වෙනකොට ඒ කියන හැඩගස්ම හදාගත්තා නම් ඒ දස උපක්ලේශ ධර්ම වලට අහු නොවි වේදනාව එනකොටම දැනෙනකොටම දැනෙන අර කටුක තීව්‍ර වේදනාවට යටත් නොවි මැද පාවතේ යන්න පටන් අරගත්තොත් ඒ ලැබෙන වේදයට ප්‍රතිවේදයට සම කරන්න පුළුවන් දෙයක් කිසිම ලෝකේ නැහැ. ඒ නිසාම සරුවත් chance සඳහන් කළා කියනවා ඒ වැඩේදී මට උදව් කරන්න බෑ කියලා. ඒ වැඩේ තමන් කරන්න ඕන. හැබැයි මට පාර කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මම පාර කියන අක්ඛාතාරෝ තථාගතෝ. තුමේ කිච්ඡං ආතප්පා. උඹලගේ කටයුතු උඹලා කරන්න ඕනේ. මම පාර කියන්නේ පමණයි කියලා. බුදුජානනාංශී මම ගැලවුම් කාර්යයක් නෙමෙයි. අනික හැම ආගම කිව්වා මාව අදහන්න මං ගලවන්නම් කියලා මේ පෞගේ දවස්වල තිබුණා මේ පෝස්ටර් ගහන වැඩිකමට කොළඹ නගර සභාව ගෙනත් තියෙන පෝස්ටර් ගලවන්න මැෂින් එකක් ඒකට කිව්වේ ගැලවීමේ හමුදාව කියලා දැන් ගැලවීමේ හමුදාව ඇවිල්ලා තියෙනවා කියන්නේ මොකද ඇයි තරම්ම ගැළවීමේ හමුදාවල් තියෙනවා මිනිස්සු දුක් විඳින කට්ටිය ගලවන්නේ. අරකන් දෙන පෝස්ටර් ගලවන්නේ. ඒ බුද්ධ ආගමේ හාදියොත් පොදි පූජා දෙනවා. බුද්ධ ආගමේ හාදියොත් ගිල දෙයියන් ගාවට ගිල වඳිනවා. බුද්ධ ආගමේ හාදියොත් බලාපොරොත්තු වෙනවා මේ අපි භාවනා කරන යනකොට හරි මේන් අපිට උදව් හම්බෙයි කියලා. ඒ වෙන ඒ කරන කරන තාකල් සිද්ධ වෙන්නේ අපි අර ඒ දිරිය වීරියත්වය දුර්වල වෙනවා. මං කියන්නේ කවදාකවත් දුක හොයන යන්නේ කියලා. මම මදක් කරන්න හදන්නේ අප කරා එන දුක අනිවාර්යෙන් භාවනා විපස්සනාවේ විපස්සනා ඥානික කසකාරී පෙරහුරුවක්. මේක මග හරින තාක්කල් කවදාකවත් ඊගාවට එන විපස්සනා වෙන්නේ නැහැ. ඒක නොයෙන්නේ අපි විහිමයි මග අරවගන්න. ඒ නිසා අපි භාවනාවට ඉඳ ගන්නකොට මතක තියාගන්න ඕනේ වෙනදා නොදැකත් තරමේ දුකක් ආවන වෙනදා නොදැක්ක තරමේ විපස්සනා ඥානයකටයි ලැහැස්ති වෙන්නේ. ආන්නේ தත්වෙට අපි භාවනාවට වාඩි වුණා නම් අනිවාර්යයෙන්ම අපි නැගිටින්නේ වෙනදාට වැඩිය ලොකු සතියක් ඇතුව වෙනදාට වඩා ලොකු සමාධියක් ඇතුව නමුත් මේ බුබ්බඩය කම්මලය කම්මැලියා එයා හිතන්නේ මේ භාවනා කරලා දුක නැති කරන්නයි. නමුත් වෙන්නේ දුක වැඩි වෙන එක කියලා කියනවා. වීරවන්තයා දුක හරහා බලන එකන මම ඊට වැඩිය වැඩි දුකක් අද විඳලා නැගිටලා නැගිටින්නේ කියලා විනිවිද දකින්න දකින්න දකින්න ඒ තුළ විශාල ප්‍රතිශක්තියක් විශ්ීමේ ශක්තියක් ලැබෙනවා. නිසා ඒ ඒ කියන විදිහේ දුකට ප්‍රතික්‍රියා නොකර බාර දීම මූණ දීමේ ගතිය සරුවච්චන් වහන්සේත් එක්ක ජේතවනාරාමයේ ඉඳලා අවුරුදු 2600කට ඉස්සලා කරත් අද කරත් කිසිම වෙනසක් නැහැ. බුද්ධ ශාසනය කිසිසේත්ම පමා වෙලා නැහැ. පිලුණු වෙලා නැහැ. පහු වෙලා නැහැ. ඒක කරේ නැත්නම් මේ වේදනාවට මුහුණ දී ගන්න බැරි නම් මෛත්‍රී බුදුහාමුදුරෝ දැක්කත් මෙච්චරම තමයි. තදාකත් අපි වැඩි කවුත් කරලා දෙන්නේ. නමුත් අපි අර කායानुපස්සනා පිළිබඳව රූප පිළිබඳව යම් ප්‍රමාණයක පරිචයක් ලැබලා අත්දකලා ඉතින් කියන අපි හිතා ගන්න ඕන අපි බොහෝ දෙනත් එක බලනකොට යම් ප්‍රමාණයක අත්දැකීම් සහිතයි මේ අත්දැකීම් සහිතව පැමිණෙන හැම දෙයකටම වුණ දිලා ප්‍රතික්‍රියා නොකර මුණ දීමේ ශක්තිය එන්න පටන් අරගත්තන අපි ඒ ඒ එක පුංචි වේදනාවක් හරහා හරහා දැකලා විනිවිද දැකලා දැනකොටම මේ වේදනාවේ තියෙන සැප වේදනාවේ තියෙන පටි රාගයත් රාගානුසයත් දුක් වේදනාවේ තියෙන පටිඝානුසයත් දැනගෙන නැත්නම් අදුක්කම සුඛ වේදනාවේ තියෙන අවිජ්ජානුසයත් දකිනකොට ඒ ඒ වේදනාවේ මත් වෙන්නේ නැතුව ඒ යට තියෙන හීන නූල දැකගත්තොත් අනිවාර්යයෙන්ම හිතන දෙයක් තමයි Taman සවැත්තුර ජේතවනාරාමේ බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නවා වගේ කියන හැඟීම. මේකට කියනවා අපි සජීවී ධර්ම කියලා. මේ තමයි ශාසනය පණ කියලා කියන්නේ. ඒ ශාසනය පණ කිසිම තැනක චෛත්‍යයක බෝධිනාශ නමකගේ ධාතුන් වහන්සේලා මුඛයකවත් නැහැ. ඔක්කොම මේක නියෝජනය කරන්න ගත්ත සංකේත පමණයි ඒක තියෙන්නේ. භාවනා කරන මනුස්සයගේ පපු කැනැත්ත තමයි. සීල සමාධි රකින්නේ මනුස්සයගේ පපුවේ තමයි. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අපේ මේ ජීවිතය, අපේ මේ සීලය, අපේ මේ සමාධිය, අපේ මේ ප්‍රඥාව මේ ශාසනයේ පැවැත්ම පිණිස වේවා මට හම්බෙන සෑම ඒ විඳිය යුතු වේදනාවක්ම සතියෙන් සමාධිය යුක්තව විඳ ගැනීම මම ශාසනයෙන් ගන්න පුළුවන් ඒ උසස්ම වේදයක් ලබාගෙන ශාසනයේ දිගට පැවැත්ම සඳහා අවුරුදු 2600කට පස්සේ අපේ උරට පැමිණිච්ච මේ ධූරය බහා දාන්න එපා. ධූර නික්ෂේපය කරන්න එපා. දරාගෙන ඉදිරියට යන්න මට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රතිෂ්ඨාන කරන්න ඕනේ. ඒක අපි ගන්නේ වේදනාන් පස්සට ඉස්සලා තියෙන මේ කායන පස්සනා සංසිද්ධිය. නැත්නම් ආනාපානේ හුඳුවට සංසිද්ධිය. සංසිද්ධියට පස්සේ කායන පස්සනා රූප ධර්ම සංසිද්ධියකට පස්සේ මේන වේදනාව පිළිබඳව කිසිසේත්ම කවුරක්වත් හසුරවන්න දෙයක් නැහැ. බහනයි බේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. නාම ධර්ම වලට වැඩනට පස්සේ භාවනා යනවා. ඒකට අවුල් පාස නොදා මැද මාවත ගෙනියන එකයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා අතීතයේ සීකරණ සීකරන්න ඕන තකතිරු කන්ටික විතරයි. වර්තමානයේ සීකරන්නට අවස්ථාවක් තියෙනවා ඉස්සරහට මේ පැමිණෙන සැප වේදනා වේවා දුක් වේදනා වේවා අදුක්කම සුඛ වේදනා වේවා මේ තමම නේසෝ අමස වෙන මේසෝ වත්තා කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා වේදනාවෙන් පුංචි දුරස්ත භාවයක් ලබා ගන්නවා. ආනි දුරස්ත භාවය ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරය තේරෙන පටන් අර ගන්නවා වේදනාව කියන්නේ මගේ දෙයක් මම දෙයක් නෙමෙයි ධර්මතාවයක් කියලා. ඒ දේ තේරුම් අරගත්තොත් හිතන්න එපා මේ තේරුම් ගැනීම මේ Tamange හැමෙන් වට වෙච්ච මේ ආධ්‍යාත්මික සීමා වෙච්ච එකක් නෙවෙයි මුළු මානවයම තේරුම් ගන්න පුළුවන්. සම්පූර්ණ මානව මනස මේකෙන් තේරුම් ගන්න පුළුවන් මොකද මානව මනසට අදාළ වේදයයි අපි මේ ලබාගන්නේ අපේ වේදනා ටික හරහා. නිසා අපේ වේදනා ටික පොහොරක් බවටපත් කරගෙන ජීවයක් බවටපත් කරගත්තොත් අපි අවබෝධ කරන්නේ මානවය. අපිත් එක්කම වැඩ කරන අත්ටි ඇයි මෙහෙම වැඩ කරන්නේ කියන එක හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා වේදනාව ගැන ඇත්ත එක වහගෙන එක තැනලා භාවනා කරනකොට නම් පේන්නේ ආත්මාර්ථකාමයක් වගේ තමයි. මොකද වේදී අවබෝධ කරලා පස්සේ මනුස්සයාට මානවයාට පුදුමාකාර විදියට අනාත්ම වූ සේවයක් කරන්න පුළුවන්. එතකොට තියෙන මිනිස්සු ඇයි මේ මේ දේවල් කරන්න කියලා. ඇයි මේ මාළුවෙකුට දාපුවම ගැහෙන්නේ කියලා. ඇයි ගැඩවිල්ල දෙකට කපුවම ගැහෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා අපි මේ පුද්ගලික වැඩක් කියලා පැත්තකට ලා කටයුතු කරාට අනිවාර්යයෙන් මේකේ ශාසන සේවාවක් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු ලද අවස්ථාවේ ශක්ති ප්‍රමාණයක තේරුම් අරගෙන ශාසනයටත් වැඩක් කළා ශාසනයත් වැඩක් අරගෙන අවස්ථාවේ හැටියට අපින් කරන තියෙන උපරිම සේවය කරන්න ඒ සඳහාත් මේ ධර්ම කොටස 100 හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා